ස්වාමීනි අද අනාථ පින්ඩික සිටුතුමාට කියපු දේශනාවක් කියන්නේ අනාථ පින්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වැඳලා වැඳලා එකක් පස්සේ ගියාම ඒ සිටුතුමාට බුදුහාමුදුරුව වදාලා ගුරුපතිය යම් කාලයක ආර්ය ශ්‍රාවකයා දිය ඇති කරන වෛරය ඇති කරන කාරණා හත සංසිඳුණා ආර්ය ශ්‍රාවකයාට කාරණා පහ හතක් නෙවෙයි පහ සංසිඳුණාද සෝතාපට්ටි අංග හතරකින් යුක්ත වුණාද ඊළඟට ආර්ය න්‍යාය මනාකට අවබෝධ කළාද අරියෝ චක්ක ඥායෝ පඤ්ඤාය සුදික්ඛෝ ඒ කියන්නේ ආර්ය න්‍යාය මනාකට අවබෝධ කළාද මෙන්න මේ කාරණා තුන ඒ කියන්නේ පංච භය වේර කියන බය ඇති කරන කරුණ පහ සංසිඳුනාද යම් කෙනෙකුගේ ජීවිතේ සෝතාපට්ටි අංග හතරක් යම් කෙනෙකුගේ ජීවිතේ තියෙනවා ආර්ය න්‍යාය යම් කෙනෙකුට අවබෝධ කළාද සෝ ආකාංකමානෝ අත්තනාව අත්තානම් ව්‍යාකරේ යා කැමති නම් තමන් ගැන තමන්ට කියන්න පුළුවන්ලු කීන නිරයෝ මම නිරයෙන් මිදුණා නිරීක්ෂය වුණා කීන තිරච්ඡාන යෝනියෝ තිරසං යෝනියෝ මම මිදුණා කීන පෙච්චි විසයෝ പ്രേත ලෝකයෙන් මම මිදුණා. කීන අපාය දුක්ගති විනිපාත අපාය දුර්ගතියට වැටෙන ස්වභාවයෙන් මම මිදුණා. සෝතාපන්නමත් වෙනම සෝතාපන්න කෙනෙක් කිය. අවනිපාත ධම්මෝ නොවැටෙන ධර්ම ඇති කෙනෙක් කිය. නියතු සම්බෝධි පරාය නියත වශයෙන්ම නිවන් අවබෝධ කරනවා කියන ශ්‍රාවකයෙකුට කියන්න පුළුවන් මෙන්න මේ කාරණා තුනේ අත්කල්කේ කාරණා තුනේ. මේ පංච වේද බය සංසිඳ වීම සෝතාපට්ටි අංග හතර තිබීම Taman තුල ආර්ය න්‍යාය අවබෝධ කර ගැනීම. අපි දැන් බලමු මේ හතර මොනවද? ඒ කාරණා මොනවද කියලා. ඒ කාරණා අපි ගාව කියනවනම් අපිට තවදුරටත් ඒක අපි තුල වර්ධනය කරගන්න පුළුවන්. අපි තුල නැත්නම් ඒක අපි අලුතින් ඇති කරගන්න පුළුවන්. මේක කියනවා යම් දහපති පානාතිපාති පානාතිපාත පස්සය ditta ධම්මිකම්පි භයං වේරං පස්සවති ගෘහපතිය යම් කෙනෙක් ප්‍රාණය ඝාතනය කිරීම නිසා ප්‍රාණීන්ගේ ජීවිත තොර කිරීම නිසා ඒ කාරණයෙන් විත්ත ධම්මකම් මෙලෝදී බයස් වෛරය ඇති වෙනවා සාන සත්‍යං ඝාතනය කිරීම පරිලෝදී බයස් වෛරය ඇති වෙනවා චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදී සිටිනු දුක් දුම්නස් විඳිනවලු ඒ කාරණිය ගැන ප්‍රාණඝාතය කිරීම නිසා පානාතිපාතා පටිවිරසස්ස ඒනම් බයං වේරං රූප සංකන්‍නෝ. නමුත් ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච කෙනාට ඒ බය නැහැ. ඒ වෛරේ නැහැ. ඒක සංසිඳිලා. ඒක හරියට දැන් අපිට තේරෙනවානේ. දැන් ඔය පිටව ගමන් මේ පත්තරම තියෙන එක කොටසක් නරුවට පස්සේ තව කොටසක් මරනවා. ඒ ඒ කොටස බයෙන් ඉන්නේ නේ. ඒ ඒ බයෙන් ඉන්න කොටස අනිත් කොටස නරුවට පස්සේ ඒ කොටස බයෙන් ඉන්නේ. මේ වගේ හැම කිසිම බයෙන් වෛරයෙන් තමයි ඉන්නේ ප්‍රාණඝාතයෙන්ම කියන්නේ. කාරණේ හේතුවේ. ඉතින් යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වුණා නම් එයාට ඒ වෛරයක් නැහැ, ඒ බයක් නැහැ, එයාට ඒ වෛරයක් නැහැ. ඔන්න ඒකත් ඒක සංසිඳිලා යාලු. යන්දහපති අදින්නාදායි. අදින්නාදාන පස්සේ යම් කෙනෙක් ඉන්නවා සොරකම් කරන. සොරකම් කිරීමේ හේතුවෙන් එයාට මෙලෝදී බයක් ඇති වෙනවා. ඊළඟට එයාට පරිලවත්තියකින් බයක් තමයි ඇති වෙන්නේ. ඊළඟට චෛතසික, ඒ කියන්නේ සිතෙන් දුක් දුන්නස් වෙනවා. සොරකම් කරන කෙනා. ඉතින් ඒක අපිට පොදුවේ දක්න තියෙන ලක්ෂණ තමයි යම් කිසි කෙනෙක් සොරකම් කරාට පස්සේ යාගේ සිත දන්නවනේ. ඊට පස්සේ ඒ සොරකම අහුණාට පස්සේ සමාජයේ තිබුණු ත්‍යායම් වෙනස් වීමට ලක් වෙනවා. එයා තුලින් ත්‍යාගේ ඒ සිද්ධ වෙනවා. ඊළඟට තියෙනවා කාමයේ මිච්ඡාචාරය. යම් කිසි කෙනෙක් වැරදි ජීවිතයකට පත් වෙනවා නම් යාට ඒක බයක් කරනවා. ඊළඟට පරලොවත් එයාට බයක් ඇති කරන්නේ. සිතිනුත් යාට ඒ පිළිබඳ බයක් ඇති කරන්නේ දුකක් දුන්නක් ඇති කරන්නේ කොහොමද ජීවත් වුණා වගේ නෙමෙයි වරදක් වුණාම ඒක හිතට බලපානවා. නමුත් ඒකිනුත් යා වැළකීලා නම් ඒකෙන් යාගේ හිත සංසිඳෙනවා කියලා කියනවා. ඊළඟට බොරුවෙන් වංචාවෙන් ජීවත් වීම නිසා යම් කිසි කෙනෙක් එයා මෙලොව ජීවිතේ බයක් ඇති වෙනවා, පරලොවක් බයක් ඇති වෙනවා, සිටි දුකක් දුන්නක් ඇති වෙන්නේ මම බොරුවෙන් වංචාවෙන් ජීවත් වෙන්නේ කියලා තමන්ගේ හිත තමන්ට කියනවනේ. ඉතින් යම් කිසි කෙනෙක් බොරු වංචාවෙන් ජීවත් වීම අතහැරලා නම් ඉතින් එයාගේ සිතින් එයාට ශෝක වෙන්න, දුක් වෙන්න, මානසිකව තැවෙන්න කාරණයක් නැහැ. ඊළඟට මත්පැන් පානය කිරීමෙන් යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් මෙලෝදී එයා බයකටපත් වෙනවායි පරලොවත් එයාට බයක් වෛරයක් ඇති වෙනවායි මානසික දුක දුම්නසක් දිනවායි මත්ය පාණයෙන් ගෙන්වෙච්ච කෙනෙක්ට ඒක නෑ කියන. එතකොට මේ පංච වේර බය සංසිඳුනා කියලා කියන්නේ එයා සංසිඳ රකින්නවා කියන්නේ. සංසිඳ රකින්න ජීවිතේ ප්‍රශ්න නෑ කියන එක මේ කියන්නේ. ඉතින් ඔන්න එයා ජීවිතේ එක පැත්තකින් සංසිඳුණා. ඊට පස්සේ තියෙනවා දැන් ඔන්නේ පළවෙනි කාරණේ සංසිඳ රකින්න. ඊළඟට සෝතාපට්ටි අංග හතරකින් යා යුක්තයි. සෝතාපට්ටි ඒ කියන්නේ සෝතා සෝතාපට්ටි කියන්නේ ආර්ය මාර්ගයට බැසගත් ශ්‍රාවකයාට තියෙන ප්‍රධාන අංග හතරක් තියෙනවා. ප්‍රධාන අංග හතර තමයි මේකේ තියෙන ඉතිගහපති අරිසාවකෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ මිති ගුරුපති ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡප්පසාදෙන් සමන්නාගතයි. කියන්නේ කරුණු සහිතව බොහෝම බුදුගුණ දන්නවා බුදුගුණ දැනගෙන ප්‍රසාදයකට පත් වෙලා තියෙනවා Tamange සාසන වාසය ගැන. ඒක යා නිතර සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ නිතර සිහි කරනවා. දැන් ඔයත් කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ගැනත් කතා කරනවා දැන් දැන් අපිට සූත්‍ර කියවනකොට පේනවා මේ වගේ ප්‍රඥාවන්ත කෙනෙක් මේ ලෝකෙ වෙන නැහැ. ඒක පේනවා. මොකද ඒක එහෙම වෙන්නේ අනිත් ධර්මයක් නාමයෙන් ආගම නාමින් කියන දේවල් දිහා බැලුවන් පස්සේ අපිට පේන ඊට හාත්පසින්ම වෙනස් කියමනක් තමයි මේ බුදුරජාණන් වදාරලා තියෙන්නේ. ඉතින් ඒක ඊළඟට උන්වහන්සේ නිරන්තරයෙන් වර්ණනා කරලා තියෙන්නේ සීලය. සීලවන්තයෙක් තමයි සීලය වර්ණනා කරන්නේ. ඉතින් උන්වහන්සේගේ ජීවිතය ගත්තොත් උන්වහන්සේගේ ජීවිතේ කිසිම කැළලක් නැති ජීවිතයක්. උන්වහන්සේගේ ජීවිතයේ කිසි කෙනෙකුට කිසිම දෝෂයක් කියන්න බැරි පියුතු ජීවිතයක්. ලෙට උන්නාසි දැක්ක රාග දේශ මොහ තමයි දුකට හේතු වන්නේ රාග දේශ මොහ නැති කරාම දුක නැහැ දුකින් මිදෙනවා කියන්නේ ඉතින් මේක ඇත්තක් උනේ ඒ ඒ උන්නාසි ප්‍රකාශ කරපු වචනයට සවන් ඒක විශ්වාස කරගෙන ඒ මාර්ගේ ගමන්කට ඒ මාර්ගේ ගමන් කර රාග දේශ මොහ ඉතින් ඉවත් කරගත්ත පිරිසකුත් සිටියා එහෙනම් අපිට තේරෙනවා උන්නාසි ප්‍රකාශ කළදී කල්පනා මාත්‍රයක් නෙවෙයි ඒක සිදු වූ දෙයක් නේද එතකොට ඒක ඒකාන්තයෙන්ම සත්‍යය. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා ආත්ම දෘෂ්ටිය කියලා එකක් ඇති වෙනවා ඇසිතේ. මෙන්න මෙන්න මේ මේ කාරණා නිසා ආත්ම දෘෂ්ටිය ඇති වෙනවා. මේ මේ කාරණා නිසා ආත්ම දෘෂ්ටි නැති වෙනවා කියලා. එහෙමනම් උන්වහන්සේ ආත්ම දෘෂ්ටි නැති කළ කෙනෙක්. ආත්ම දෘෂ්ටි තිබුණු කෙනෙකුට ඔබ යන්න බෑ. ඊළඟට උන්වහන්සේ පෙන්නවා මේ ලෝකේ සකස් වෙලා තියෙන දෙවි කෙනෙකුගේ කැමැත්ත නෙමෙයි, තමාගේ කැමැත්ත නෙමෙයි, අනුන්ගේ කැමැත්ත නෙමෙයි, ඉබේත් නෙමෙයි. හේතු නිසා ඇතිවෙච්ච ඵල. එහෙනම් හේතු නැති කිරීමෙන් ඵල නැති කරන්න පුළුවන්. එහෙම නම් උන්වහන්සේ පිළිබඳ අවබෝධයක් තිබුණා. අනවබෝධයකින් කවදාවත් එහෙම දෙයක් කෙනෙකුට කියන්න බෑ. මෙන්න මේ කාරණා නිසා අපිට කියනවා එනම් බුදුරජාණන් වහන්සේ මේක දිනවා ඉතිපිසෝ භගවා කියලා බුදුරජාණන් වහන්සේ ගුණ කියනකොට එනම් භාගතුන් වහන්සේ අරහත් කෙලෙස් නැසූ කෙනෙක් නේද සම්මා සම්බුද්ධ මේ තනියම තමන් විසින් මේ අවබෝධ කළා නේද විඥාකරණ සම්පන්නව. නිකන් අවබෝධ කළා නෙමෙයි උන්වහන්සේ අප්‍රමාණ වේදක් මහත්ය දරගෙන උන්වහන්සේ යම් අරදලයක් කළානේ දැන් 6 වසරක පැහැදිලි අරගලයක් කළා. දැන් අපේ ජීවිතය අපි ජීවිතයෙන් අපි අරගල කරනවා. සමහරට ජීවත් වීම සඳහා අපි අරගලයක් කරන්නේ. අපි ගොඩ නැගිලි හැදීම පිණිස, දරුවන් හැදීම පිණිස එක්තරා සතුනක් ඒකනේ. එක්තරා යුද්ධයක්. උදේ පාන්දර නැගිටින්න ඕනේ, ඊට පස්සේ ගියාවට යන්න ඕනේ, ගිහිල්ලා එන්න ඕනේ, වැඩ කටයුතු කරන්න ඕනේ. මේවා කර කර එක්තරා යුද්ධයක්, එක්තරා අරගලයක් තියෙනවා ජීවිතේ. නමුත් අපේ අරගලේ තියෙන්නේ මේ දරුවෝ සකස් කරන්න, ගෙවල් දොරවල් සකස් කරන්න. ජීවිතේ සකස් කිරීම පිණිස අපිට අරගලයක් තියෙන්නේ. නමුත් අපේ ආරදල ඉලක්කයක් නෑ. අපිට නිරන්තරයෙන් කලකිරීම බහුල. නිරන්තරයෙන් එපා වෙනවා, නිරන්තරයෙන් කැමති වෙනවා. මෙහෙම එකක් නෑ අපිට තියෙන්නේ. අපි අරගලේ හරි සංකීර්ණයි. අපි අරගලෙට පැහැදිලි ඉලක්කයක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ උන්වහන්සේ අර ගිහි ජීවිතින් ඉඳලා බෝසත් බෝධිසත්ව ඒ කියන්නේ යම් බෝධියක් සොයමින් අවබෝධයක් සොයමින් ගත කරපු කාලේ උන්වහන්සේ නිරන්තර අරගලයට යෙදුණා. මොකද්ද මේ අරගලය? සත්‍යස්ස වීමේ අරගලය. උන්වහන්සේ දිලා ඒ අරගලයෙන් උන්වහන්සේ යම් විශාල වෑයමක් කළා. මිනිස්සෙකුට හිතා ගන්න බැරි. විශාල වශයෙන් නෝනින් කල්පනා කළා. මිනිස්සෙකුට හිතා ගන්න බැරි. කල්පනා කළා උන්වහන්සේ තමන් විසින්ම අවබෝධ කළා. ඒක ඒක අපිට පේනවා ලෝකේ සූත්‍ර පිටකයේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවල් කලින් තිබිච්ච දේශනා ගැන යම් කලින් තිබිච්ච ධර්මයන් ගැන යම් හැදෑරුවත් මේ ධහම නැහැ. ඊට පස්සේ ලියවිච්ච යමක් ඇද්ද ඒක හැදෑරුවත් මේක නෑ. එහෙනම් ඒකම අපිට ඒකාන්ත වශයෙන්ම පේනවා මේක ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ඉතක්කේ කියලා. අවබෝධ නොකරපු දෙයක් පිළිබඳ පැහැදිලිව පේනවා. අපිට භගවත් ගීතාව ගැන මම කියවහම භගවත් ගීතාවේ සමහර තැන්වල තියෙනවා මිනිස්සු මරන්නේ. ඒක නාස්මයක් කියනවා. ඒ නිසා නරුවට කිසි දෙයක් වෙන්නේ නැහැ. ආදී මේ නාමයෙන් මිනිස්සු ඝාතනිකයි කියලා. ඒ වෙණි කියන එකක් කියනවා. ආදි වෙන මේ මිනිස් වෙන දහතනිය කැපයි කියලා කියනවා. ඊළඟ තවත් දුරට යනකොට එතන ඊළඟට කියන සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණාවන්ත වෙන්න. මොකද්ද මේක කියලා කියන්නේ? දැන් තියෙනවා නේ. ඊට එකින් එකට අනාභෝධයෙන් වැඩ පිළිවෙලින් තුත් වෙනවා පැහැදිලිවම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බලපෑම නිසා ඒ අය ඒ ධර්මයේ කියන කරුණ ග්‍රහණය කරගෙන තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය සකස් කළා. සකස් කළා. නමුත් කොච්චර සකස් කළත් තමන්ගේ හිතේ ආකල්පේ ඒකට යනවා. තමන් අවබෝධ කරපු දෙයක් නෝනන. බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් එහෙම නෙමෙයි. උන්වහන්සේ පළවෙනි දේශනාව කළා ධම්මස්කෝපසු. අවසාන වචන කීප ප්‍රකාශ කළා පිරිමි පාණ්ඩේ ඉස්සෙල්ලා. අවසාන වතාවට සියලු දෙනා අමතක මේ සීල සංස්කාරය නැතින සුදුසු අප්‍රමාදීව මුක්තියක් නිසෙ වෙන්නේ කියන ඒ අතර කාලයේ වස්ස 45 මුල්ලේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ එකින් එකට එකක් නොගැලපීමක් නැහැ. ඒක නිශ්චිත දෙයක්. දැන් අපේ ජීවිතේම නෙමෙයි නේ. දැන් අපි කලින් කියපු දේවල් මේ වෙනකොට අපි වෙනස් වෙලා. කලින් අපි තිබිච්ච අදහස් මේ වෙනස් වෙලා. කලින් තිබිච්ච ආකල්ප මේ වෙනකොට වෙනස් වෙලා. කලින් කියපු දේ මේ වෙනකොට වෙනස් වෙලා. කලින් දරුවෝ දේ මේ වෙනකොට අපි කියන ඉතර නම් මම මෙහෙම කිව්වා. නමුත් දැන් මම මෙහෙම කියනවා කියන්නේ. අපි එම් කියනවා අපේ ජීවිතේ ඔන්න බලන්න බුදු කෙනෙකුගේ ජීවිතයට හත්සේ වෙනවා. උන්වහන්සේ පළවෙනි දවසේ යම් කෙනෙක්ට යමක් කතා කළා. ඒකම තමයි උන්වහන්සේ පිරිනම් පාන්න මොකද දැක්කම කතා කරන්නේ. ඒක මිනිසෙකුට කරන්න බෑ. සාමාන්‍ය මිනිසෙකුට හිතා ගන්නත් බෑ මේක. ඊළඟට උන්වහන්සේ පළවෙනි දවසේ යමක් පිළිබඳ යම් විවරණයක් කළා. ඒ විවරණේ උන්වහන්සේ වර 45 කියන මම මේට අවුරුදු 45කට කලින් මෙහෙම එකක් කිව්වය. ඒක මෙහෙම නෙමෙයි එන්නේ කියලා එහෙම එකක් නෑ. කිසිම තැනක නෑ. හරිම පුදුමයි. දැන් මේ සූත්‍ර දැන් ඔයාලා මේ ඉඩ ලැබිච්ච ලැබිච්ච වෙලාවට මේ සූත්‍ර කියවන්න අමාරු තමයි කියන්නේ. සිංහල අමාරු සිංහල කියන්නේ. මේ කියවනකට හරිම පුදුමයි. දැන් අපි හරි සමහර විට මේ දැන් මේ ළඟදී මම පරිවර්තනය කළා මහා නිදාන සූත්‍රය කියලා එකක්. අපිට ලැබිච්චලා කියන කාරණා. මහා නිදාන කියලා කියන්නේ නිදානය කියන්නේ මූලික කාරණය කියන අර්ථය. නිදානේ නෙමෙයි. නිදානේ කියන්නේ තැන්පත් කළදී. නිදානේ නිකන් දායම්. නිදානේ කියන්නේ මූලික කාරණේ. මහා නිදානේ කියන්නේ ප්‍රධාන වශයෙන් මූලික වෙච්ච කාරණේ. පටිච්ච සමුප්පාදයේ විවිධ ක්‍රමයට දීර්ඝ දේශනා. ඒක ඉතින් ඉවර කරගෙන උන්වහන්සේ රහතන් වහන්සේගේ ආනන්දාමෘති කියන දේශනාව. ඉතින් ඒක කියවලා කතාව වුණා. මේක මහ විශ්මිත දෙයක්. මේ ලෝකේ මිනිස්සුන්ට මේක මේක බෑ සාමාන්‍ය මිනිස්සුන්ට හිතාගන්න බෑ හිතාගන්න බෑ කොහෙද හිතාගන්න බෑ ඇත්ත වශයෙන්ම අපි දන්නේ නෑ මේ චන්දාවකේ තියෙන විදීමක් නිසා කියලා අපි දන්නේ නෑ අපිට ඇහුවත් අපිට ඒක තේරෙන්නේ නෑ වෙනවද කියලා ඊළඟට තණ්හාවක් නිසා උපාදානයක් ඇති කරගන්නවා. තණ්හාව නිසා ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කිරීම නිසා කර්ම සකස් වෙලා පසුබිමක් සකස් වෙනවා. ඉතින් අපි දන්නවද? මේ අපි දැනගෙන තියෙන කාරණා නෙමෙයි. එන මේව දැනගෙන ඉති බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි අපිට මේ සිද්ධ කිව්වේ මේව දෙයක් සිද්ධ වෙනවා කියලා අපි තුල. ඊට පස්සේ තමයි අපි මේ දන්නේ මේව දෙයක් අපි තුල සිද්ධ වෙන්නේ කියනවා කියලා. එහෙම නැත්නම් අපිට දැනගන්න ක්‍රමයක් නැහැ. ඊළඟට උන්වහන්සේ පෙන්නන ඉපදීම කියන එක දැන් එක්කෙනෙක් කියන්නේ ලැබ උන්වහන්සේගෙන් මේ ඉපදීම කියන එක තමන් කරපු දෙයක්. ඉපදීම කියන එක අනුකරපු දෙයක් කියලා. ඒ කියන්නේ අනුන්ගේ මෙවීමක්ද. එහෙම කියන්නේ. ඊට පස්සේ එහෙනම් ඉදීම කියන එක තමනි අනුන්ගේ දෙගොල්ලෝ එකතු වෙලා කළාද කියලා. එහෙම කියනවා. එහෙනම් මේ ඉබේ හටගත්තද කියලා. ඉතින් යාට ඒ බුදුහාමුදුරනේ ප්‍රශ්න අහපු කෙනා ඒ ආකල්ප හතර හිටියේ. ඉතින් යාලින් ඇහුවු බුදුහාමුදුරුවෝ ගාට ගිහලා අනේ ස්වාමීනි ඔබ දැන් Taman ඉපදුනේ තමන්ගේ වමනාවෙන්ද තමන් විසින් සකස් කරපු දෙයක්ද කියලා ඒක කියන්න පාස්සේ. අනුන් විසින් කළාද කියලා ඉතින් කියන්න පාස්සේ. එහෙනම් තමන් යන්නේ එකතු වෙලා කළාද කියලා කියන්න පාස්සේ. එහෙනම් ඉබේ හටගත්තද කියලා එහෙම කියන්න පාස්සේ. එහෙනම් මේක මම කොහොමද තේරුම් ගන්නෙ කියලා. බුදුහාමුදුරුවෝ දාලා යම් කිසි කෙනෙක් ඉපදීම තමා කළාය කියලා කියනවා නම් ඒකට ඒක කියන්නේ එහෙනම් සමාය කියලා සැලකියාගේ ස්ථිරියමක් තියෙනවා. කියන අදෘෂ්ටියකට යා එනවා. එහෙම නැත්නම් ඉදීම අනුමිෂන් කළාය කිව්වොත් එහෙනම් යම් ජීවාත්ම බාහිරින් තමාට දැම්ම අය කියන අදහසකට එනවා. මේ අදහස් දෙකම දෘෂ්ටි දෙකක්. එහෙම නෙමෙයි ඉදීම සිදුවලා තියෙන්නේ. භවය නිසා ඉදීම උනා කියලා කියනවා. ඊට පස්සේ යාට ආයේ භවය පිළිබඳ ප්‍රශ්නයක් ආවා. භවය තමන් කරපු එකක්ද? එහෙම නැත්නම් අනුන් කරපු එකක්ද කියලා ඇහුවා. භවයේ තමන් කරපු එකකුත් නෙමෙයි කිව්වා. අනුත්තර අනුකල එකකුත් නෙමෙයි කිව්වේ. එහෙනම් බලේ කවුරු කරපු එකක්ද? ඉතින් ඇහුව භවයේ මේ තමන් කරපු එකක්ද භවයේ අනුකරපු එකක්ද කියලා ඇහුවා. ඒක පුතේ යාට හරි ප්‍රශ්නයක් දැන් යා දැන් යාට උපත පිළිබඳ තිබුණේ තේ ප්‍රශ්න. මොකද දැන් කලින් යා ඉපදීම ගැන හිතන්නේ ඉපදීම එක්ක තමන් කරනවා. එක ඉදීම අනුම් කරනවා. එක එක තමන් මන් එකතු වෙලා ගන්නවා. එක ඉබේ හට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හතරම එපා කිව්වා. ඒක ඒ අදහස් වැරදි කිව්වා. ඒ අදහස තුළ එක්ක තමන් ජීවයක් තියෙනවා තමන් තුළ. මේ ජීවයෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියන අදහසක් දෙනවා. ඒක ඇත්තක් නෙමෙයි. එහෙම නැත්නම් තමන්ට තවත් කෙනෙක් ජීවියක් දානවල. ඒක නිසා තමයි තමන්ට උපතක් ලැබුණේ කියලා හිතනවා. ඒකත් ඇත්තක් නෙවෙයි. කියලා උන්වහන්සේ පෙන්නනවා භවයක් නිසා උපතක් දැන් යාට ප්‍රශ්නයක් මතුණා භවයක් නිසා උකට පිළිවෙන්න එහෙනම් භවයේද අර කියපු දේවල් ටික තියෙන්නේ. ඊට පස්සේ ඔය භවයේ ඉන්නත් මම හැදුවද? එහෙමනම් බුදුහාඳුරු වදාලා නැහැ. භවයේ තමන් හැදුවා කියලා කියන්න එපා. භවයේ අනුන් හැදුවද කියලා කියනවා. භවයේ අනුන් හැදුවා කියලා කියන්න එපා. එහෙනම් භවය කියන එක තමනුන් අනුන් එකතු වෙලා හැදුවද කියලා කියන්න එපා. එහෙනම් භවයේ ඉබේ හැදගත්තද කියලා කියන්න එපා. ඉතින් යාට තේරෙන්නේ අනේ භාග්‍යතුන් වහන්සේ මම කොහොමද මේක තේරුම් ගන්නේ කියලා ඇහුවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ නෙමෙයි. භවය කියන එක හැදුනේ ග්‍රහණය කර ගැනීමක් නිසා උපාදාන පස්යෙන් භවයේ හැදුනා නිසා භවයේ භවයේ විසින් සකස් කළා නෙවෙයි. ඒක හරි ලස්සනයි. ඉතින් ඊට පස්සේ හරි ප්‍රශ්න කියන උපාදාන තමන් හැදුවද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ දාලා එහෙම කියන්නේ නැහැ. උපාදාන අනුන් හැදුවද කියලා ඇහුවා. එහෙම කියන්නත් එපා. එහෙනම් උපාදාන කියන එක සමනුන අනුනේ එකතු වෙලා හැදුවද කියලා එහෙම කියන්න පුළුවන්. එහෙනම් උපාදාන කියන තිබේ හටගත්තද කියලා එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ ආවා මේ භාග්‍යතුන් මට තේරෙන්නේ නැහැ මේක. උපාදාන කොහොමද ඇති වෙන්නේ කියලා. උපාදාන ඇති වෙන්නේ ආශාව. තණ්හාව නිසායි ග්‍රහණය කරගත්තේ කියලා කිව්වා. දැන් බලන්න මේ වගේ උන්වහන්සේ එකක් එකක් එකක් ගන්න විවරණය කරනවා. අරයටත් එකක් එකක් ගන්න අර ප්‍රශ්නෙම තියෙනවා. අහන කෙනාට අන්තිමට බුදුහාමුදුරුවෝ ගහනවා යාගින් ඊට පස්සේ අහන විඥානය ගැන ආසි විඥානයේ සමාසප්පු එකක්ද බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේපා විඥානය අනුන් කරපු එකක්ද කියලා එහෙම කියන්නත් එපා කියලා එහෙනම් සමුනිය අනුනේ එකතු වෙලා විඥානය කියලා එකක් හැදුවද කියලා එහෙම කියන්නත් එපා එතකොට විඥානය ඉදිහට ගත්තද කියලා එහෙම කියන්නත් එපා එහෙමනම් නාම රූප සත්‍යයෙන් විඥානයේ ප්‍රවස්න සිදු වෙනවා කියන බුදුරජාණන් වහන්සේ ඉස්තර කළා මේ විවරණයෙන් මේ ලෝක වෙන කාටද කරන්න පුළුවන් බයිබලයේ ගත්තොත් බයිබලයේ තියෙනවා දෙවියන් වහන්සේ විසින් සත්‍යයම වගල. එතකොට පුද්ගලයාගේ જાතිය කවුද කරලා තියෙන්නේ? අනුන් විසින් කරන ලදී කියන අදහස තමයි ඒකේ තියෙන්නේ නේද? භගවත් ගීතාව ගත්තත් ඒකේ තියෙන දෙවියන් වහන්සේ බ්‍රහ්ම එහෙම නැත්නම් ක්‍රිෂ්ණ විසින් ක්‍රිෂ්ණගේ ආත්මයෙන් තමයි අනිත් ආත්ම හැදුවේ කියලා. එතකොට ඒක අනුන් විසින් තමන් හැදුවා කියන අදහස තියෙන්නේ. එතකොට ආයිබාව ගත්තොත් යා කියන්නේ බ්‍රහ්ම. ඒ කියන්නේ දෙවියන් වහන්සේ විසින් යාම කළා කියලා. අනුන් විසින් තමන් කළා කියන දාසිය ආයි. ඊළඟට මුස්ලිම් ඉස්ලාම් ආගමේ ගත්තොත් ඒක කියන්නේ අල්ලාහ විසින් යාව හැදුවා කියලා. අනුන් විසින් තමන් කළා. ඒකට හේතුඵල ධර්මයක් නැහැ. ඊළඟට භෞතිකවාදීන් කියනවා. දැන් අපි ගත්තොත් කියමු දැන් මේ කොමියුනිස්ට් ක්‍රමයේ තුල ඒගොල්ලෝ ගණනවා. ඒ ඒගොල්ලන් කියන බයලෙක්ටි භෞතිකවාදී කියලා එකක් ඒක ගණන එකිනෙකට සාපේක්ෂක භෞතිකවාදය කියන්නේ. ඒක ඒගොල්ලෝ කියනවා තමා විසින් තමා සකස් කළාය කියලා. ඒ කියන්නේ මේ එතකොට හේතුඵල ධමයක් ගැන කතාවක් නැහැ. යම් කිසියම් යම් කිසි කෙනෙක් Taman දන්න ධර්මයක් තුළ හේතුවක් නිසා මේ ක්‍රියාකාරීත්වය සිදු වෙනවා කියලා දන්නේ නැත්නම් කවදාවත් එයාට කිසිම ප්‍රශ්නයකින් විසඳුමක් ලබා ගන්න බෑ. කිසිම විසඳුමක් ලබා ගන්න බෑ. අපි කියමු ළමයෙක් නරක වෙනවා. මේ ළමෙන් හරක් ඉන්නේ පාප මිත්‍ර සේවනයේ නම් පාප මිත්‍ර සේවනයේ නිසා මේ ළමයා නරක වෙනවා කියලා එයා දන්නවා නම් ඒකෙන් වළක්වන්න පුළුවන්. යාවනේ කල්යාණ මිත්‍රයන් තාපගම වෙනස් වෙලා යනවා. නමුත් එයා දන්නේ නැත්නම් මේක. මොකද වෙන්නේ? හැමදාම මේ ප්‍රශ්නයට තියෙනවා. ඒ ප්‍රශ්නයට විසඳුමක් නැහැ අපි කිමු බීමත්කම නිසා ගෙදර පවුල අවුල් වෙනවා. බීමත්කම නැමැති හේතුවක් නිසා පවුල අවුල් වීම නැමැති ඵලය ඇති වුණා කියලා දන්නවනේ. බීමත්කම නැමැති හේතුව අයින් කරන්වත් පවුල අවුල් වෙන්න තියනවා. මොකද ඒක නිසා නිසිදුයි නෙමෙයි. ඔවුනොවුන් කෙරෙහි අවබෝධයක් නැත්නම් ආරවුල තියනවා කියන අදහසක් තියෙනවා. ඇති උනා. ඒ ඔවුනොවුන් කෙරෙහි අවබෝධය තිබුණම ආරවුල තියෙනක් නෑ. එහෙමනම් හැම එකක්ම හේතුවක් නිසා හටගන්න එකක්. එහෙමනම් හේතුඵල ධර්ම පිළිබඳ සාමාන්‍ය ලෝකෙදිත් හේතුඵල ධර්මයක්මයි තියෙන්නේ. සාංශාරික වශයෙන් මේ පැවැත්මෙත් තියෙන හේතුඵල ධර්මයක්. ඉතින් මේක දැකේ කවුද? බුදුරජාණන් වහන්සේ දැක්කේ. උන්වහන්සේ කියා දුන්නේ කවුද? කවුරුත් නෑ. තමන් වහන්සේ විසින් මේක හොයාගත්තා. අන්නේ නිසා ආර්ය ශ්‍රාවකයන් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ සිහි කරනවා කියලා කියනවා තමන් දන්න කලයේ ඉඳලා. තමන් දන්න මට්ටමේ ඉඳලා ඒක සිහි කරන්නේ. ඉතින් මේකේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන යම් කිසි කෙනෙක් උන්වහන්සේ පෙන්වලා තියෙන එක දැනක රහතන් වහන්සේ උන්වහන්සේ බුදුහාමුදුරු කියන්නේ කවුද කියලා කොපමණ ගැඹුරින් තේරුම් ගන්නද කියනවනම් බුදුරජාණන් වහන්සේ කිව්වත් එහෙම යම් විදියකින් වදාළා තියෙන මඩ වගුරක් තියෙනවා උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. උන්වහන්සේ කිව්වොත් නිකමට මට මේ මඩ වගුරෙන් යන්න බෑ. කවුරු කෙනෙක් ඒ දණ්ඩක් වගේ දිග ඇදෙන්නේ කියන්නේ රහතන් වහන්සේ කිසිම පැකිලීමක් නැතුව, දෙහිතක් නැතුව, දෙපාරක් හිතන්නේ නැතුව එවලම දිගා දෙනවා කියලා තියෙන බාධිතුනා මගේ පිටින් වඩින්න කියලා. ඇයි? රහතන් වහන්සේට තමයි බුදුරජාණන් වහන්සේ කවුද කියන පිළිබඳ නිවැරදිම, නිර්වෘල්ම, පැහැදිලිම අවබෝධය තියෙන්නේ. අනිත් කෙනෙක් සමහරට දෙහිතක් හිතන්න පුළුවන්. මොකද ඒ සම්පූර්ණ අවබෝධයක් නැහැ. නමුත් අපිට යම්කිසි විදියකින් අපි දන්න මට්ටමේ ඉඳලා අපිට යම්කිසි අවබෝධයක් ඇති කරගන්න පුළුවන් උන්වහන්සේගේ සම්බුද්ධත්වය ගැන. ඉතින් ඒක තමයි ආර්ය ශ්‍රාවක නිතර සිහි කරනවා කියන්නේ බුදුන් වහන්සේගේ ගුණ සම්බුද්ධත්වය සිහි කරනවා. උන්වහන්සේ ලෝකෙ පිළිබඳ දන්න දේ සිහි කරනවා. උන්වහන්සේ මේ ලෝකයට ධර්මයේ දේශනා කිරීමේදී ගත් වෙහස ඒ ඒ කිරි උන්වහන්සේ කියපු කරපු දේවල් සිහි කරනවා. උන්වහන්සේගේ පැහැදිලි කරුණාව සිහි කරනවා. උන්වහන්සේගේ ජීවිතේ මේ ආකාරයෙන් සිහි කරනවා කියලා කියනවා. බුදුහාමුදුරේ ශ්‍රාවකයා. ඒකට ඒක මොන අංගයක්ද? සෝතාපට්ටි අංගයක්. සෝතාපට්ටි සෝතාපන්න වෙච්ච කෙනෙකුගේ අංගයක්. එහෙම නැත්නම් සෝවාන් වීමට උත්සාහ කරන කෙනෙකුගේ අංගයක්. ඊළඟට පෙන්නනවා ධර්මය පිළිබඳව කොහොමද ධම්මේ ඉදගහපති ආර්ය ශ්‍රාවකෝ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ වේති. ඊළඟට මේ ආර්ය ශ්‍රාවකේ ධර්මයේ කෙරෙහි අවිච්ඡප්පසාදයෙන් යුක්තව කටයුතු කරනවා කියන්නේ. ධර්මයේ කෙරෙහි අවිච්ඡප්පසාදයෙන් යුක්ත. දැන් අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදිලිමින් ඉතු වුණා වගේ උන්වහන්සේ වදාන ධර්මයේ කෙරෙහි ඒ වගේම කටයුතු කරනවා කියලා. ඒ කියන්නේ ධර්මයේ හදාගෙන කෙනෙකුට තේරෙනවා දැන් මේ ලෝකෙ පුළුවන්ද දැන් මේ ලෝකෙ අපි දන්නේ ආත්ම දෘෂ්ටියක් කියලා එකක් තියෙනවා මේ ආත්ම දෘෂ්ටිය හටගන්නේ මේ මේ මේ මේ ආකාරවලටය කියලා අපි දන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ නිසා. එහෙනම් මේ ධර්මය නිසා අපි දන්නේ. එනකොට අපි දැනගෙන හිටියේ නෑ නේද? ඊළඟට අපි දන්නේ නැහැ මේ ලෝකෙ අවබෝධ කළ යුතු දුකක් තියෙනවා කියලා. ඒක අපි දන්නේ උන්වහන්සේ වදාළ නිසා. එහෙනම් උන්වහන්සේ වදාළ දේ තුලයි ඒක තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ වදාළ මේ ලෝකේ තියෙන අතහල යුතු දෙයක්. ඒක තමයි දුකට හේතුව. දුක හටගන්න කාරණේ අයින් කරාම දුක නැහැ. ඉතින් උන්වහන්සේ ඒකට පෙන්වුවා දුක හටගන්න කාරණේ අවිද්‍යාව, සංහාව කියන දෙක. ඉතින් මෙන්න මේ දෙක අයින් කරාම දුක නැති කරන්න පුළුවන් යයි කියන දැනුම අපිට ලැබුණේ කුමක් නිසාද? උන්වහන්සේගේ ධර්මයේ නිසා. උන්වහන්සේට ඒ ධර්මයේ ලැබෙන උන්වහන්සේගේ අවබෝධය නිසා අපිට ඒක ලැබුණේ උන්වහන්සේ වදාළ නිසා. ඉතින් උන්වහන්සේ වදාළේ ඊට පස්සේ මේ දුක නැති කර බව කෙනෙකුට තමා තුළින් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒක තමයි දුකේ නැතිවීම. දුක් නැති කරාට පස්සේ සිත දුකින් මිදෙනවා. තණ්හාවෙන් මිදුණාද දුකෙන් මිදුණා. කියලා උන්වහන්සේ පෙන්නන තණ්හාවෙන් මිදිච්ච බව තමන්ට තමා තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කාරණයක්. ඉතින් මේ පිළිබඳ අපි අහුවට පස්සේ ඔන්න ඊට පස්සේ අපිට ධර්මයේ කිරි පැහැදිලිමත් තිබුණා. මේක ඇත්ත. ඊළඟට උන්වහන්සේ දැන් මේක නිකන් බෑ. මේක හේතුවක් නිසා ඇති වෙන එක. මොකද හේතුව උන්වහන්සේ පෙන්නවා ඊට පස්සේ මාර්ග මේ උන්වහන්සේ පෙන්වන උන්වහන්සේ වදාළ මාර්ගය. මාර්ගයක් කියන්නේ ක්‍රියාපිළිවෙලක්. ඊට පස්සේ උන්වහන්සේ වදාළ මේක මෙන්න මේ විදිහට කයින් වචනේ මනසින් මේ ආකාරයට ප්‍රවත්මක් ගෙන යන්න ඕනේ. මේ ආකාරයට සංවරීමක් කරන්න ඕනේ. මේ ආකාරයට හික්මෙන්න ඕනේ. මේ ආකාරයට දියුණු කරන්න ඕනේ. මේ ආකාරයට අවබෝධ කරන්න ඕනේ කියලා මේ ආකාරයෙන් උන්වහන්සේ ආර්ය මාර්ගය පෙන්වනවා. ඉතින් මේක නෝනින් සලකන විට පේනවා එහෙනම් මේ ඔක්කොම උන්වහන්සේගේ ධර්මය. මොකද දැන් අපිට අනිත් ධර්ම පේනවා දැන් අනිත් ආගමකින් කියන්නේ යාඥා කරන්නේ. යාඥා කරුත් විතරක් උඹට මේක ලබන්න පුළුවන් නේ කියලා. මොකද්ද ලබන්න පුළුවන්? දෙවියෝ අතර සදාකාලික උපතක් ලබන්න පුළුවන් නේ කියලා අදහසක් දෙනවා. ඉතින් එහෙනම් දෙවියන් සතුටු වෙන ප්‍රමාණය ඉතින් අපි දන්නේ අපි ජීවිත කාලෙම යාඥා කළා දෙවියෝ කොච්චර සතුටු වුණාද? සදාකාලික උපතක් දෙයිද අපිට? නැද්ද අපිට කියන ඒ කියන්නේ සැකේ කියන එක සදාටම ඉතුරු වෙනවා. සැකේ නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද අපි පොඩ්ඩක් වචනයක් වැරදුනොත් ඊපස් අපිට බයයි. අපි මෙච්චර කාලේ යාඥා කළා. නමුත් අපි මේ වෙලාවේ අපේ මේ වචන වැරදිච්ච නිසා දෙවියන් වහන්සේ අපිට විමුක්ති නොදී ගියද? කියලා මේ වගේ සැක සංකා සහිතව තමයි හැමදාම අන්‍ය දෘෂ්ටිකයන්ට, අන්‍ය තීර්ථකයන්ට තමන්ගේ ධර්මයේ ප්‍රවර්තන ගෙනියන්න සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයට ඊට හාත්පසින් වෙනස්. ආරම්භයේදී උන්වහන්සේ අපිව සැකේ මුදවන. මොකද්ද සැකේ මුදන්නේ? මේකේ වටිනාකම උන්වහන්සේ මේ මේ ධර්මයේ තුලින් දෙන්නේ උන්වහන්සේට වැඳ වෙන උන්වහන්සේ පුද පුද ඉන්නේ කියලා නෙවෙයි. උන්වහන්සේ යාඥා කරගෙන ඉන්නේ කියලා නෙවෙයි. තමන් තමන්ව පිළිසරණ කරගන්න. තමන්ට තමයි ගැළවීම හදා ගන්න පුළුවන්. දැන් දෝෂක කියලා මානවකෙක් වයස්ක කෙනෙක් බුදුරජාණන් වහන්සේ යවුවා. කියනවා අනේ ස්වාමීනි මම දැන් වයසයි. මාව මුදවන්න කිව්වා. මා මුදවන්න කිව්වා. සැකේනුත් මා මුදවන්න කිව්වා. මුදවන්න කිව්වා. බුදුහාමුදුරුවෝ වදාළ අනු නිදවීම බුදුරජාණන් වහන්සේලාගේ කාර්යයක් නෙවෙයි. ඔබ මේ ධර්මය සිරෙන්න. දහම් විසින් ඔබ මුදවාවි. බලන්න ඔච්චර නැත්නම් ඉතින් ඒකට යම් කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හදාගෙන යනකොට එයාටම තමා විසින් තමයි මේක කරන්න ඕනේ කියන එක තේරෙනවා. ඉතින් හරිනේ දැන් තමාගේ සිිතේ ඇති වුණු තරහ. යාඥා කළු තනීමගේ තරහ නැති වේවා තරහ නැති වේවා තරහ නැති කළු තරහ නැති යයි. නෑ තමන්ම කල්පනා කරලා තමන්ම බුද්ධියේ මෙහෙවර තමන්ම නෝනින් සලකන්නේ නෑ මේක සුදුසු නෑ මට මේක මම පවත්වන එක තේරුමක් නෑ මේක පවත්වන අතරේ මම මලුත් මොනවා වෙයිද මේ වගේ තමන්ම නෝනින් සලකලා නෝනින් සලකලා මොකද කරන්නේ මේක ඉතින් අයින් කරගන්න එතකොට ඒකේ වගකීම දැරිවි කවුද තමා ඒක ලෝකෙ අනිත් එක ලෝකෙ පොදුවේ පිළිගත්තු දෙයක් අපි කියනවා යම් කිසි මිනිස්සෙක් තවත් කෙනෙක්ව මරනවා පොලිසියෙන් අල්ලගත්තාම කිව්වොත් එහෙම නෑ නෑ මේක මගේ කැමැත්ත සිද්ධුනන්නේ මේක දෙවියන්ගේ කැමැත්ත සිද්ධුනේ කියලා. මේ රටේ පවතින නීතියවත් ඒක පිළිගන්නේ රටේ පවතින නීතියවත් ඒක පිළිගන්නේ නැහැ. රටේ පවතින නීතියකට තමාගේ ක්‍රියාවට තමාවල කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේදී රටේ පවතින සාමාන්‍ය නීතියට කොච්චර ගැළපීලා යනවද කියලා. ඒක කිසිම අවුලක් නැහැ. දැන් ඔය ඊශ්‍රායෙල් අගමැතිතුමා මරපු වෙලාවේ අර්මේ යා කිව්වනේ මට දෙවියන් වහන්සේගේ පණිවිඩයක් නම් මේක මැරුවේ කියලා. නමුත් පිළිගත්තද? ඊශ්‍රායෙලි බෞද්ධයෝ නෑ. දිව්‍යන් වහන්සේ අදහන රස. නමුත් දිව්‍යන් වහන්සේ දිව්‍යන් වහන්සේ මට මේක කියලා මම මැරුවේ කියලා කොච්චර කිව්වත් ඒක පිළිගන්නේ නෑ. එතකොට ඒකේ තේරෙනවා එහෙනම් ඕනම මොහොතක ඒ සැකය කියන එක ඇති වෙන්න පුළුවන් කියන එක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආස්පසින්ම වෙනස්. ඒක හැමතිස්සෙම සැකය අයින් කරනවා. කොහොමද අයින් කරන්නේ? උන්වහන්සේ ඉස්සලත් කියා දෙනවා මේ හේතුඵල දෙක ගැන. දැන් අපිට උන්වහන්සේ පෙන්වනවා වැරදි අදහසක් ඇති වෙන්නේ වැරදි දෙයක් අහලා. ඒ වැරදි දේ වැරදි විදිහට සිහි කිරීමෙන් තමයි වැරදි අදහසක් ඉතිේ පළපදියම් වෙන්නේ. හරි දෙයක් අහලා හරි විදිහට ඒක අපි සිතින් මේ සිහි කළොත් ඉතින් හරි අදහසක් උපදිනවා කියනවා. ඉතින් අපේ ජීවිතය තුළින් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපේ ජීවිතේ ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාළා අපේ ජීවිතේ දුක් විඳින දුක් විඳලා තියෙන්නේ ඇල්මක් නිසා කියලා. දැන් අපේ ජීවිතය දිහා බලුවම අපිට තේරෙනවා මේක ඇත්ත. අපේ ජීවිතේ සිදු වෙලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම අපිට බලාපොරොත්තුවක් තියෙන්නේ ඇල්මක් නිසා. බලාපොරොත්තුවක් තියෙන්නේ නැහැ. ඊළඟට දුක් වේදනාවක් තියෙන්නේ ඇල්මක් නිසා. බයක් තියෙන්නේ ඇල්මක් නිසා. මේ සෑම දෙයක්ම ඇල්මක් නිසා සිදු වෙන්නේ. එහෙනම් ඇල්ම නැත්තම් මේ මොකවත් නෑ නේද? ඉතින් ඒක අපිට බොහොම සරලව ආරම්භයේදී උන්වහන්සේගේ ධර්මයේ නිර්මල ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඊළඟට උන්වහන්සේ වදාළ ධර්මයේ සීකරම උන්වහන්සේගේ ශ්‍රාවකයා මේ ධර්මය ගැන සතුටු වෙනවා. අනේ කොච්චර සුද දහමක්ද මේ. කොච්චර පිරිසිදු දහමක්ද මේ. මනාකොට දේශනා කරපු එකක් නෙමෙයි. මේකේ ශ්‍රාවකයා රවටලා නැහැ මේ කියලා. දැන් අනිත් සීවයයි වෙන මේ අනිත් සීවය ප්‍රශ්න කරන්න බෑ. විමසන්න බෑ. අහන්න බෑ. කිසි දෙයක් කරන්න බෑ. දැන් මට කියන අර විමලෝ කියන හාමුදුරු කියනවා ඒ ඉංගලන්තයේ ඉන්න අර මුස්ලිම් සමාජයේ ඒගොල්ලන්ට කිසි දෙයක් තර්ක කරන්න බෑ විමසන්න බෑ අහන්න බෑ ඒගොල්ලෝ ප්‍රශ්නයක් කරපු ගමන් කෝරම් සාතර ගන්නවා මේ බලන බලනවා පිළිගන්නවද නැද්ද පිළිනොගත්තොත් මරනවා ඔන්නම ඒක යමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම ඊට හත්කින් වෙනවා දැන් භගවත් ගීතාව උගන්වන්නේ තේම එක භගවත් ගීතාවේ උගන්වනවා අර හරේ රාම හරේ ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණ ක්‍රිෂ්ණ හරේ හරේ හරේ රාම හරේ ක්‍රිෂ්ණා රාම රාම හරේ හරේ කියලා මන්ත්‍රයක් තියෙනවා මේ මන්ත්‍රය දෙන්න එපා කියලා තියෙනවා ක්‍රිෂ්ණ නොපිලිගත් කෙනෙකුට ඊළඟට කියනවා ක්‍රිෂ්ණ පිළිගත්තු ක්‍රිෂ්ණ පිළිබඳ ක්‍රිෂ්ණ භගවන්ගේ මන්ත්‍රය අදහමින් ඉන්න කෙනා ක්‍රිෂ්ණ විසින් සන්තෝෂින් යව ගෝලෝකෙට එකඟ වෙනවා ගෝලෝකෙ කියන ලෝකෙට එකඟ ගියාට පස්සේ ලෝකෙ සදාතනික ඉන්න පුළුවන් කියන සංකල්පයකට එනවා. ඇයි මේ සංකල්පයට යාවේ? අන්න ධර්මයේ හැටියට ලැබුණේ ඒක. නමුත් මේ ධර්ම විස්තර කරපු පොත ගත්තොත් ඒ පොතේ මුලින් කියනවා තමා තමාගේ ආගමේ ප්‍රවෘත්තියෙන් ඕනම මිනිස්සෙකු ඝාතනය කරන්න කිසි දෙයක් වෙන්නේ නැහැ. මැදට කියනවා සියලු සතුන් කෙරේ කරුණාවන් පේනු නැත්තම් කොට විමුක්තියක් නැහැ කියලා. ආගට එනකට කියනවා එහෙම අගට එනකට කියන සියලුම තපස් කරපන් නැත්තම් කොට විමුක්තියක් නැහැ කියලා. මේවාගේ එකිනෙකට ප්‍රතිවිරුද්ධව එකිනෙකට ඝාතනය වෙන සුළු එකිනෙකට ශක සංඛා ඇති කරන සුළු එකිනෙකට බිය ඇති කරන සුළු දෙයක් තමයි ධර්මයක් නම් ලැබෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හාත්පසින් වෙනවා. උන්වහන්සේගේ ධර්මය තුලින් අපිට ලැබිලා තියෙන එකිනෙකට බියක් ඇති කරන කම්පනයක් ඇති කරන දෙයක් නෙමෙයි. එකිනෙකට ගැළපී යන එකිනෙකට මනාකොට අවබෝධ වෙන පිළිවෙලින් අවබෝධ වෙන පිළිවෙලින් ග්‍රහණය කරගන්න පුළුවන් සරල දෙයකින් ගැඹුරු දෙයකට යන බොහොම ලස්සන පිළිවෙල. ඉතින් මේ පිළිවෙල දකින්න දකින්න යා කල්පනා කරනවා අනේ මේ බුදුරජාණන් වහන්සේ ධර්ම කොච්චර පිරිසිදුද? කොච්චර निराකූලද? කොච්චර පැහැදිලිද? උන්වහන්සේ කොච්චර කරුණාවකින් කොච්චර පැහැදිලිද? කොච්චර निराකූල ලෙස මේ ධර්ම මාර්ගයක් උන්වහන්සේ ආරම්භයක් පමණක් නෙවෙයි ආරම්භයට ගිහිල්ලා මැදක් පමණක් නිසා නෙවෙයි ආරම්භයේ සිට කෙලවරක් දක්වා නේද පුරුතඥාන මිනිසයා පුරුතඥාන භාවයෙන් මුදවලා අරහත්ත්වයට දක්වා නේද? අනුපාදිශීෂ පරිණිර්වාණය දක්වාම කිසිම අඩුවක් පැහැදිලි මාර්ගයකින් පෙන්වලා තියෙනව නේද කියලා මේ ධර්මය හදාරන උන්වහන්සේගේ ශ්‍රාවකයා අන්න ධර්මයේ කියන පහදිසි. ඒක මොනවා කියන්නේ? සෝදාපත්තියන් කියන්නේ. ඉතින් ධර්මයේ පිළිබඳව උහුම් පහදිනකොට එයා දකිනවා මේ ධර්මයේ මේ ජීවිතේ දකින්න එකක් නේ කියලා. දැන් එතකොට මේ දැන් ওই සමාජයේ තියෙනන්නේ මේ බුදුහාමුදුරන් දැන් අර මට ඊයේ තරුණයෙක් කියනවා එයා පන්සල් යනවා නේද? එයා යාළුවා අහනවා අයියෝ දැන් දෙමන් පන්සල් යන්නේ. එයාට වයස අවුරුදු 20ක් වගේ. දෙමන් පන්සල් යන්නේ. වයසට ගිහිල්ලා නේ ওই පන්සල් යන්නේ. මේ මොකද්ද මේ කරන්නේ? කියලා කියනවා. එතන මේක තේරුම මොකද? මේගොල්ලෝ බුදුදහම දන්නවද? ඔන්න අද බෞද්ධ සමාජෙ බුද්ධාම දන්නේ නැහැ. සුවතාපත් යන්න තියෙනවද? සුවතාපත් යන්නේ නැහැ. එහෙනම් ආන්ද බාන් සුජන මට්ටමේ තමයි හැමදාම සිදුවෙන්නේ ඉන්න සිදුවෙන්නේ ඒගොල්ල. සුවතාපත් යන්නේ නැහැ. සුවතාපත් යන්නේ ඒක නෙමෙයි. බුද්ධිමත් යම් සිද්ධාත් විමසන ඉන්සලා බුද්ධිමත් විදිහට අවබෝධ කරන සමහරට ඒකට අර දී සමාජයටම දොස් කියන්න බෑ මොකද ඒකයි සමාජයත් ඒකට 500කට වඩා වගේ කියන්නේ. මොකද ප්‍රවි සමාජයේ විසින් මේ ධර්මයේ ඒ නුවණ ගිහියට දීපුණට නිසා තමයි ගිහියට ඒ තත්ත්ව දාලා තියෙන්නේ නේද? ඉතින් මේ මේ ධර්මයේ මේ වගේ කල්පනා කරන තමයි ආශය කරනවා මේ මේ ධර්මයේ සම්දික්කයි. මේ ජීවිතේකින් දකින්න පුළුවන් එකක් නේ. අකාලිකයි. ඕකට මොකද අපි පතපතේ ඉන්න ඕනේ අනාගත කාලේ මේක ලැබේවා ලැබේවා කියලා නෑ. මොකද හේතුව දැන් අපි දන්නවා අතීතයේ අතීත සංසාරේ අපිට සිදු වෙන සිදු වෙලා තියෙන මේ දැන් සිදු වෙච්ච දේම තමයි. වෙන දෙයක් සිදු වෙලා නැහැ. අපි දැන් ඇතින් කනින් ආසෙන් දිවෙන් ශරීරයෙන් සිතින් යම් මුලාවකටපත් වෙලා රාග ද්වේෂ මෝහ නැමැති පද නෙමෙයි සංසාර නැමැති ගේ අපි හදාගෙන තියෙනවා. මේක තමයි අපි සිදුවන්නේ අපිට. අනාගත යම් තාකල් ලෝකේ යනවාද මේක තමයි සිදුවන්නේ. අතීතී යම් ආකාරයකට අපි ශෝක කළාද ඒ ශෝක කළා තියෙන්නේ තණ්හාවක් නිසා. අද අපි ශෝක කරනවාද අද ශෝක කරන්නේ තණ්හාවක් නිසා. හෙට අපි ශෝක කරනවා හෙට ශෝක කරන්නේ තණ්හාවක් නිසා. අතීතයේ අපිට තණ්හාවක් ඇති වුණාද හේතුනෙත් විදීමක් නිසා අද ඇති මේ තණ්හාවක් වේදනාපච්චය තණ්හා හිත ඇති වෙන වේදනාපච්චය තණ්හා මේ හැම දෙයක්ම ගත්තොත් හැම දෙයක්ම තියෙන්නේ හැම කාලයකටම ගැලපෙන අසවල් කාලයකට විතරක් මේ ධර්මයේ වළංගු වෙලා ඊළඟ කාලයට අවලංගුයි කියලා එකක් නැහැ ඒක නිසා තමයි මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනයක් තියෙනවා ධම්මට්ඨිති ධම්ම නියාමක මේක ධර්ම ස්ථිතියක් දහම් පැවැත්මක් ධර්ම න්‍යායයක් මේක. මේක දහම් වැඩපිළිවෙලක්. මේ ධර්මතාවය. මේ තියෙන්නේ. මේක බුදුරුව ඉන්න කලින් කාට අවබෝධ කරගන්න. මේක වෙනවා. මිනිස්සු යාකල් දෘෂ්ටි වලින් රුචි වලින් වෙනවා. මේක වෙයිලා ගියාට පස්සේ සෝත්සායෙන් යම් මිනිස්සු අවබෝධ කරගන්න යා තමයි සම්බුදු කියන්නේ. ඊට පස්සේ මේක ආයෙ ප්‍රකට කරලා දෙනවා. අපේ ජීවිතවල තියෙන දේම. අපේ ජීවිතෙම වෙයිලා යන එකක්. දැන් අපි පොඩි කාලේ අපි අපි අපි දන්නේ නැහැ මේ ධර්මයෙන් අහන්න ඉස්සෙල්ලා හේතුඵල ධමයක් තියෙනවා අපේ ජීවිත තුල. පටිච්ච සමුප්පාදය කියලා හේතු නිසා හටගන්න වැඩ පිළිවිලක් මේකේ තියෙන්නේ. කියලා මොකක්ද අපි දන්නේ නැහැ. නමුත් බුදුදහම අපිට ලැබෙන්න ලැබෙන්න අපේ බුද්ධියට උන්වහන්සේගේ බුද්ධිය ගලපන්න ගලපන්න අපිට තේරෙනවා මේක උන්වහන්සේ අවබෝධ කරපදී තමයි ලෝකෙ පිළිවිල යථාර්ථය කියලා. අන්න එතකොට අපිට තේරෙනවා එහෙනම් මේක හැම කාලයකටම පොදු හැම ජීවිතයකටම පොදු එකක් කියලා. මොකද හේතුව මේ එක කාලයකට පොඩි නම් එහෙමනම් වෙන ලෝකයක ඉන්න කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. නමුත් මේක බඹලෝ ඉන්නට පුළුවන් මේ විදිහටම අවබෝධ කරගන්න. දිවි ලෝකේ ඉන්නට පුළුවන් මේ විදිහටම අවබෝධ කරගන්න. මනුස්ස ලෝකේ ඉන්නට මේ විදිහටම අවබෝධ කරගන්න පුළුවන්. මේ මොකද හේතුව? මේ සෑම ලෝකයේම තියෙන එකම රටාවක්. හතරපා ඉන්නට අවබෝධ කරගන්න බැරි මොකද? ඒ අය කර්මානුරූපෝ. ඒ අයට බුද්ධිය උපදවා ගන්න උමනා කරන පරිසරයක් නැහැ තමයි. එය අකුසල වේගයේ විපාකයක් හැටියට ජීවිතය ගත කරන නිසා එයට අවස්ථාවක් නැහැ. manussත්ත්වයේ ඉඳලා ඒකට පුළුවන් ඕනම කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න. ඉතින් මේක අකාලිකයි. ඉතින් ඇවිත් බලන්න කියන්න පුළුවන් මුන්නාසික ධර්මකින් ලක්ෂණවලට. ඉතින් මේක සමාසුලින් බලාගෙන පත්‍යක්ෂ වශයෙන් තමන් අවබෝධ කරගන්න ඕනේ කියන අදහස මේ ධර්මයේ තියෙන. ඉතින් මේක මේ විදිහට සිහි කරනවා කියලා කියනවා. හරිය ශ්‍රාවකයා මේක සෝතාපට්ටි අංගයක්. ඊළඟට ආර්ය ශ්‍රාවකයා සිහි කරන්නේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය. ඒ ශ්‍රාවක සංඝයා, ඒ කියන්නේ ශ්‍රාවක පිරිස. දැන් අපි ගත්තොත් මුන්නහන්සේගේ ශ්‍රාවක පිරිස කොතෙකුත් 10000 සංඛ්‍යාත ශ්‍රාවක සමූහයක් හමු වෙන මේ සූත්‍රවලින් මුන්නහන්සේගේ දේශනාවක් කියනකොට ශ්‍රාවක භාෂිත ශ්‍රාවකයන්ගේ ආකල්පේ ශ්‍රාවකයන්ගේ ශ්‍රද්ධාව ශ්‍රාවකයන් ගමන් කරපු පිළිවෙල ශ්‍රාවකගේ ධර්මයේ සාකච්ඡා කරපු පිළිවෙල ශ්‍රාවකගේ ධර්මයේ තේරුම් ගත්ත පිළිවෙල ශ්‍රාවකගේ ධර්මයේ වැඩුව පිළිවෙල මේ සියලුම දේවල් මේකේ තියෙනවා මේ සූත්‍ර දේශනාවල තියෙනවා තේර තේරී ගාථා කර වෙනම තියෙනවා තෙරුන් වහන්සේලා පෙරණින් වහන්සේලා තමන් ධර්මය අවබෝධ කරාට පස්සේ කියපු කරපු දේවල්. මේ ඔක්කොම උන්වහන්සේගේ ශ්‍රාවකත්වය. උන්වහන්සේගේ ශ්‍රාවකයෝගේ අවබෝධය. මේ ශ්‍රාවකයන්ගේ ගමන. ශ්‍රාවකේ දුතු දෙයි. ශ්‍රාවකේ වැඩූ දෙයි. ශ්‍රාවකේ සාක්ෂාත් කළ දෙයි. ඉතින් මේකයි මේකයි අතර කිසි වෙනසක් නැහැ. එක සූත්‍රයක් තියෙනවා මට මතකයි ඒකේ තියෙන සම්බුද්ධ සූත්‍රය කියලා උන්වහන්සේගේ විසුණුහන්සේලාට කියනවා අභිසුණුහන්සේලාගෙන් අහනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච පාදානස්කන්ධය ආස්වාදය සාදීනවත් නිස්සරණයක් අසාභූතින් දැකලා ඒ කියන්නේ රූප විදීන් මේ මේ ජීවිතයේ අවබෝධ කරගෙන ජීවිතයන් ආස්වාදයක් තියෙනවා ඒක අවබෝධ කරගෙන ජීවිතයන් දුකක් පීඩාවක් තියෙන දේකත් අවබෝධ කරගෙන ඒකෙන් මිදෙනවා නම් ඒකෙන් මිදුණාම රාතන් වහන්සේත් එකයි ඒකෙන් මිදුණාම සම්බුදු වහන්සේත් එකයි නමුත් වෙනස මොකක්ද කියලා නම් මේ දෙන්නාගේ තියෙන විසුණාසලා කියන භාග්‍යතුනාසේ ඒකට කියා දෙන්නේ කියන බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා මේ බුදුරජාණන් වහන්සේ තමයි මේ සියල්ලෙම පළවෙනියම ඒක සොයාගන්නේ අර වේරංජාවේ ඉන්න බමුණට වේරංජ බ්‍රාහ්මණයාට බුදුහාමුදුරු එක තැනක ප්‍රකාශ කරනවා මේ බ්‍රාහ්මණය මේ මේ ජීවිතය කියන්නේ විතරයක් වගේ එකක් නෑ. විතරේ තියෙන කටුව වගේ තමයි අවිද්‍යාව. ඉතින් විතරේ තියෙන කටුව තමන් විසින්ම පලාගෙන බාහිර කෙනෙකුගේ උපකාරයක් නැතුව තමන්ම පලාගෙන තමන්ම එළියට ආවාගේ වැඩක් කිය සම්බුදු වීම. අවිද්‍යාවෙන් යුක්ත මිනිස්යාගේ බිත් අර බිත්තරයකට හිර වුණා වගේ අවිද්‍යාවන්ට කට්ටියෙන් වැහිච්ච සත්වයා අවිද්‍යාව පිටගෙන අවිද්‍යාව පලාගෙන විද්‍යාව උපදවාගෙන සමන් විසින් උත්සාහයෙන් යුක්තියකට පත් වෙනවා. ඒ නිසා මේ ලෝකේ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියලා. මේ වේරණ්‍ය කියන ප්‍රාර්ථනාවට උන්වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් මේක තේරුම එතකොට උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳ ශ්‍රාවකයෝ උන්වහන්සේ පිළිබඳ ධර්මාර්ථ. නමුත් අවබෝධයේදී අරහත්ත්වයේදී ශාවකියුත්තිකයි බුදුරජාණන් වහන්සේ දෙකම උන්වහන්සේ උන්වහන්සේ ප්‍රහාණය කළේ කාමතණ්හා භවතණ්හා විභවතණ්හා ශ්‍රාවකය ප්‍රහාණය කළේ කාමතණ්හා භවතණ්හා විභවතණ්හා උන්වහන්සේ සාක්ෂාත් කළේ එකම විමුක්තිය සාවක සාක්ෂාත් කළේ එකම විමුක්තිය. නමුත් හැම දෙයකම උන්වහන්සේ මුල් වෙච්ච නිසා තමයි උන්වහන්සේ හැම දෙයකම අග්‍රේසර වුනේ. ඉතින් ශ්‍රාවක ගැන කියද්දී ශ්‍රාවක කියන්නේ මේ නිකන් ආවට ගියාට යන පිරිසක් නෙවෙයි. මේ බොහොම උත්සාහයකින් වීරියකින් රාග දේශ මොහොන අසන බුද්ධිමත් වැඩපිළිවෙලක ගිය පිරිසක් නෙවෙයිද කියලා ශ්‍රාවකය ගැන සිහි කරනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයා. ඊළඟට සිහි කරනවා කියලා කියන මේ මේක වංචනික මාර්ගයකින් යන්න බෑනේ මේක ඍජු මාර්ගයකින් යන්න තියෙන්නේ කියලා ශ්‍රාවකයෝ ගැන මේ මේ මේ මාර්ගය ගිහලා විමුක්තිය ලැබුවා ඍජු මාර්ගයකින් ගිහිලා විමුක්තිය ලැබුවේ කියලා ශ්‍රාවකයෝ කියනවා. ඊළඟට සීකරන මේ ක්‍රමානුකූල අවබෝධයකින් මේ ශ්‍රාවකයෝ අවබෝධ කරගන්න තියෙන ධර්මය. ආවට ගියාට නේ ආරම්භයේ පුතඥාන මනසක් තියෙන කෙනෙක් පුදුම් මනසින් සමාගේ පුදුම් ආකල්පෝලින් මිදිලා ආර්ය භාවයට පත් වෙලා අරහත්ත්වයට දක්වා මේ ජීවිතේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් මගෙන් ගෙනිච්චි. එහෙනම් මේක මෙහෙම ගෙනිච්ච වැඩපිළිවෙලක් තිබුණා. මෙහෙම ශ්‍රාවක පිරිසක් හිටියා කියලා. ශ්‍රාවකයෝ ගැන පහදිනවා. ඊළඟට මේ ශ්‍රාවකත්වයේ ආශ්‍රය කිරීමෙන් ධර්මයේ අනික් කෙනෙක් අවබෝධ කරගන්නවා නේද කියලා ශ්‍රාවකයන් ගැන පහදිනවා. මේ වගේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන හිතනවා. උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා. මෙන්න එතකොට ඒක මොනවාගේ? සෝතාපට්ඨියංගය. ඔන්න දැන් සෝතාපට්ඨියංග තුනක් කිව්වා. බුදුන් කෙරෙහි බුදු ගුණ සිතනවා, ධර්මයේ කෙරෙහි ධම් ගුණ සිතනවා, සංඝයා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස කෙරෙහි ශ්‍රාවක පිරිස තුල තියෙන ගුණ හිතනවා. එතකොට හිතන්න හිතන්න මෙයාට මොකක්ද ඇති වෙන්නේ? පැහැදීමක් ඇති වෙනවා. මෙයා පැහැදිලි අදහා අදහා ගැනීම එයා බලන අනිත් අයගේ ශ්‍රාවකයෝ දිහා බලනවා. දැන් දෙවියන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නේ පන්ලි වල. බලුවම පේනවා ඒ ශ්‍රාවකයන් ගැන. සීලයක් ගැන සමාධියක් ගැන ප්‍රඥාවක් ගැන කතා කරන්නේ නැහැ. ආයි බාවගේ ශ්‍රාවකයෝ ගන්නවා. සීලයක් ගැන සමාධියක් ගැන ප්‍රඥාවක් ගැන කතා කරන්නේ නැහැ. විමුක්තිය විමුක්ති ඥාන දර්ශනයක් ගැන කතා කරන්නේ නැහැ. අල්ලාහගේ ශ්‍රාවකයෝ ගන්නවා. විමුක්තිය විමුක්ති සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන මොකවත් නැහැ. එහෙනම් මේ ඔක්කොම තියෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පමණයි. ඊළඟට බලනවා බුදුරජාණන් වහන්සේ ඊළඟට ඒ ශ්‍රාවකයන් හැමදාම එක තැන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයව නෙමෙයි. නිකන් පංචශීල් රකපු කෙනා දසශීල් රකිනවා. දසශීල් රකපු කෙනා ඊටත් උසස් සීල් රකිනවා. සිත අසමාහිත කෙනා සිත සමාහිත කරගන්න. සිත සමාහිත කෙනෙක් බුද්ධිය වර්ධනය කරගන්නවා. සෝතාපන්න වෙන්න මහත් කරනවා. සෝතාපන්නෙක් කෙනෙක් සකදාගාමී වෙනවා. සකදාගාමී කෙනෙක් අනාගාමී වෙනවා. අනාගාමී කෙනෙක් අරහත් වෙනවා. මේ වගේ මේ ශ්‍රාවකස්කී පුදුමාකාර ආධ්‍යාත්මික ප්‍රබෝධයකින් යුක්තව කටයුතු කරනවා. මෙන්න මේක වෙන ශ්‍රාවකයන් තුළ නෑ මේ ලෝකෙම නෑ. අදටත් නෑ, ඊටදී හෙටටත් නෑ, ඊයේ තිබුණෙත් නෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකස්කී තුළ විතර ඒක තිබුණේ. ඉතින් එතකොට මේ විදිහට යා බලනවා. සෝතාපට්ටි යන්න. ඊළඟට පෙන්වන බුදුහාඳුරුගේ ශ්‍රාවකයා ආරිකාන්ත සීලයෙන් යුක්ත වෙනවා. ආරිකාන්ත සීලියත් සෝතාපට්ටි අංගය. ආරේකාන්ත සීලය කියලා මෙතන කියන්නේ සිදුරු නැති, කැඩිලා කැඩිලා බිඳිලා නැති පිරිසිදු සීලය රකින්නවා කියලා. මේ පිරිසිදු සීලය රකින්න තියෙන යාට ඒක සමාධි සංවර්ධනිකයි කියලා කියන සිත කලබන්නේ නැහැ. සාමාන්‍යයෙන් යම් කිසි කෙනෙකුගේ චරිතයේ කලදුනොත් ඒක සිත් ලොකුට බලපාන. බලපාන සිත කලබා ගන්නවා. නමුත් යම් කිසි කෙනෙක් ඒ ඒ කලුද්ද මගහරවාගෙන නැවත චරිතය සකස් කරොත් මොකද වෙන්නේ? සිටි කැළඹෙන්නේ කියලා. ඉතින් අපි ඒකට දැනට පොදුවේ කරන එකක් තමයි සමාදන් වීම නේද? අපි සිතාපද. හදිසි යම්කිසි දෙයක් අපි සමාදන්. සමාදන් වුණාට අපේ ජීවිතේ නිතර සිදු වෙන දේ තමයි මේක කැඩෙන්නේ. කැඩෙන එක නිතර සකස් කරගන්නවා. ආර්ය ශ්‍රාවකය මොකද කරන්නේ? සමාදන් වෙන මාත්‍රෙන් සීලේ නවතින්නේ නැහැ. එයා බලනවා සමාදන් වීම නෙමෙයි ආ වැඩිපුර අගය කරන්නේ යා බලන්නේ සමාදන් වෙන්නේ නැතුව මේක පැහැදිලිවම දිගටම පවත්වන්නේ කොහොමද අපි කිව්ව දැන් අපි පන්සිල් උදේවට සමාදන් වුණාට වැඩක් නෑ අපි ඇති සතුන් මැරෙනවා නන්නේ එතකොට ආර්ශාවක යා බලන්නේ පන්සිල් සමාදන් වීමට නෙමෙයි සතුන් මැරීමෙන් වළකින්න ඕනේ එදාට යා විතර ඉන්නේ සමාදන් වෙන්න ඕනේ කියන දාහේ නෙමෙයි සමාදන් වෙන්න ඕන අදහස ඉන්නේ කෙනා හැමතිස්සෙම සමාදන් වෙවි ඉන්න නමුත් තරක ගණන් ගන්නෙ නෑ ආර්ය ශාන්තිය එහෙම නෙමෙයි ආර්ය ශාවකයන් නිතර ඒක ගණන් ගන්නවා ඒක ඒකට මොකද වෙන්නේ? ඒකම තමන් චේතනාවකින් විතර අදිස්ථාන කරගෙන මම මේකෙන් වළකිනවා, මේකෙන් වළකිනවා, මේකෙන් වළකිනවා. හිත හද හද යද්දි තමයි සීලි සකස් වෙන්නේ. එහෙම නැත්නම් සීලි සකස් වෙන විදියක් නැහැ. ඒක තමයි ආරිකාන්ත සීලය කියන්නේ හිත හද හද යන සීලෙට. බුදුරජාණන් වහන්සේ දේශනාවක් තියෙන උන්වහන්සේ එක්ක වෙනවා මේ රහතන් වහන්සේ පව අවස් වලට පත් වෙනවා පොඩි පොඩි දෝෂ වලට පත් වෙනවා ඒ දෝෂ වල නැගී හිටින නමුත් බරපතල තමාගේ ජීවිතේ එක එල්ලේම බරපතල විදිහට බලපාන දේවල් කරන්නේ නැහැ ඒවා චිත සීලී දෝෂී ඒ කියන්නේ ඒවා ස්ථිර වශයෙන් පවත්වාගෙන යනවා ඒ වගේ ආරිකාන්ත සීලී තමයි මේ වැඩි රහතන් වහන්සේ තුළ වර්ධනය වෙන්නේ ආරිකාන්ත සීලී පුහුදුන් කෙනෙක් සෝතාපන්න වීමේදී වර්ධනය වෙන්නේ ආරිකාන්ත සීලී ආරිකාන්ත කෙනෙක් තේරුම මෙන් මහන්සියලා ඇලුම් කළා මෙන් මහන්සියලාගේ රුචි විස්තර කර සිටීමත් සෝතාපට්ටි යන්නේ. ඒක සෝතාපට්ටි යන්නේ හතරයි වන්න මතක තියාගන්න. බුදුන් කෙරෙහි කරුණ සහිත ගුණ දැන පැහැදීම, ධර්මයේ කෙරෙහි කරුණ සහිත ගුණ දැන පැහැදීම, මේ සංඝ රත්නයේ කෙරෙහි කරුණ සහිත ගුණ දැන පැහැදීම සහ සීලේ නිරන්තරයෙන් පිරිසිදු සීලයක් පවත්වා ගැනීම. මේක ඔක්කොම දැන් බලන්න මේ හතරම පුද්ගලික දෙයක්. ඊළඟට තියෙනවා ඊළඟ කාරණේ තමයි සතමෝ චක්ස අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිත්තෝ හෝති සුප්පටි බින්දු. එයා මේ ආර්ය න්‍යාය මනාවට අවබෝධ කරනවලු මනාවට ප්‍රතිවේධ කරනවලු ඊළඟ කාරණේ අන්තිම කාරණේ මේ ආර්ය න්‍යාය මනාවට අවබෝධ කරනවා ප්‍රතිවේධ කරනවා කියන්නේ මොකක්ද? මේකේ තියෙන ඉදගහපති ආර්ය ශාවකෝ ගෘහපති මේ බුදු සසුනේ ආර්ය ශාවකයා පටිච්ච සමුප්පාදං ජීව සාදුකං යෝනිසෝ මනසිකරෝති. පටිච්ච සමුප්පාදේම මනාවට නුවණින් මෙනෙහි කරනවා. ඔන්න ආර්ය න්‍යාය. හොඳට මතක තියාගන්න ඕනි යම් කිසි කෙනෙක් ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය කරනවා නම් ප්‍රහාණය කරන්නේ මේ පටිච්චසමුපාද අවබෝධ වීමෙන් තමයි. වෙන කිසිම ක්‍රමයක් නැහැ දෘෂ්ටිය කියන එක ප්‍රහාණය කරන්න. පටිච්චසමුපාදේ ප්‍රහාණය කරන්න තියෙන්නේ. අදිෂ්ඨාන කළ සෝතාපන්න වෙන්න බෑ. ප්‍රාර්ථනා කළ සෝතාපන්න වෙන්න බෑ. යාඥා කළ සෝතාපන්න වෙන්න බෑ. වෙනත් කිසිම උපක්‍රමයකින් සෝතාපන්න වෙන්න බෑ. එකම දේ තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය න්‍යාය නුවණින් අවබෝධ කිරීම. ඉතින් මේකේ තියෙනවා කොහොමද අවබෝධ කරන්නේ? ඉතින් ඉමස්මින් සති ඉදන් මේ කාරණා තිබුණොත් තමයි මේ දේ යන්නේ. ඉමස් උපාදා ඉදන් උපජිත මේ දේ ඇති වුණොත් තමයි මේ දේ ඇති වෙන්නේ කියලා එයා හිතනවා. නොනෝනේ මෙනෙහි කරනවලු. ඉති මස්මින් අස්ති දන්නවති මේ කාරණාව නැත්නම් මේ කාරණේ නෑ. එහෙනම් ඉමස් නිරෝධා ඉදන් නිරුජිති මේ කාරණේ නැතිවීමෙන් මේ කාරණේ නැති වෙනවා කියලා අහසනා කරනවා. ඒකේ තියෙනවා කොහොමද? යදිදං අවිද්‍යා පත්‍ය සංඛාරා සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලායතන සලායතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවං ඒ මේක කියවලා දුක්ඛ කණ්ඩස් සමුදය ඉතින් මේක කියනවා බුදුරජාණන් වහන්සේ දැන් උන් ආර්ය න්‍යාය ගැන කතා කළානේ. ආර්ය න්‍යාය ගැන කතා කරද්දී කියනවා යා ඉස්සෙල්ලා කතා කරන යම් කිසි හැමදයක්ම සිද්ධ වෙන්නේ හේතුවක් නිසා. ඒකයි මේ ඉති ඉමස්මින් සති දඟවති කියන්නේ. හැමදයක්ම සිද්ධ වෙන්නේ හේතුවක් නිසා. ඉමස් උපාදා ඉදන් උපජ්ජති හේතුව හට ගැනීමෙන් තමයි ඵලයක් හටගන්නේ. ඊළඟට සාපනා කරනවා ඉමස්මින් අසති දන්නෝ කියන හේතුවක් නොතිබුණා නම් ඒ ඵලෙ නැහැ. එහෙමනම් ඉමස්ස නිරෝධයි ධම්මේ හේතු නැති වෙනකට ඵලෙ නැති වෙන්න ඕන. කින් දර්ශනීය තමයි යතුල තියෙන්නේ. තම කිසිම හේතුඵල ධහමට අනුකූලව බලන්න බලන්න. බලන්න පටන් ගන්නවා මේ ලෝකෙ දිහා තමාදියා ප්‍රශ්න දිහා හැම දෙයක් ගැනම. ඉතින් මේකෙදි උන්වහන්සේ පෙන්නනවා මේක යා බලන්නේ කොහොමද? ජදිදන් මෙන්න මේ විදිහටයි කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාරා මේ ජීවිතේ සකස් වුණේ අනවබෝධයක් නිසා. අවිද්‍යාව. සංස්කාර නිසා මොකක්ද ඇතිුනේ? මේ අනවබෝධ නිසා මොකද්ද පවතින්නේ? සිත පවතින. ඒ නිසා මොකද වෙන්නේ? සිතේ ප්‍රවත්ම නිසා මොකද වුනේ අපිට බාහිර ආත්‍යයන් බාහිර ලෝකෙට එකතු වුණා. ඊට පස්සේ අපේ සිත සංවේදී වුණා ඊට පස්සේ අපි ඒව හඳුනාගත්තා අපි ආයෙ නැවත කර්ම රැස් කරන මේ ඔක්කොම සතරමා ධාතුන්ගේ ප්‍රවත්පත් එක්ක සම්බන්ධව ගෙනියනවා නාම රූප මේ නාම රූප නිසා මොකද වුනේ අපිට සකස් වෙලා තියෙන මම මාගේ කියලා අපි පවත්වන ඇස කන නාසය දිව ශරීර සිත කියලා හයක් ඉතින් පෙන්න මේ හය නිසා මොකද වුනේ ආයෙ අපි ලෝකයක් එක්ක එකතු වෙලා ඉන්නවා එකතු වීම නිසා ආයෙ සංවේදී වෙනවා විදීමකට පත් කර ගන්නවා. ඒ නිසා අපි ඇලෙනවා. ඇලිච්ච දේක් වැළඳ ගන්නවා. ග්‍රහණය කර ගන්නවා. ග්‍රහණය කර කර ගැනීම නිසා කර්ම රැස් වෙනවා. ඒ කර්ම රැස් වීම නිසා උපදිනවා. කර්ම රැස් වෙන එක තමයි භවය කියන්නේ. භවය නිසා උපදිනවා. උපදින නිසා ජරා මරණ, මහලු වීම, මරණයටපත් වීම, ශෝක, වැළපීම්, දුක් දුම්නස් උපායස ඇති වෙනවා. ඒව මේකස් කේවලස්ස දුක්ඛ කන්ද සමුදය මේව තමයි සම්පූර්ණ දුක හටගන්නේ කියලා ආර්ය ශ්‍රාවකයා හිතනවලු ඒක දැන් එතකොට බලන්න දැන් ආර්ය ශ්‍රාවකයා දුක හට ගැනීම හිතන්නේ මොනවා වගේද දුක තමා විසින් කරලා කියන දහසින්ද දුක තමා විසින් කරන ලද්දේ කියන දහස ආර්ය ශ්‍රාවකයාට නැහැ දුක අනුන් විසින් කළාය කියන දහස ආර්ය ශ්‍රාවකයාට නැහැ දුක තමා විසින් කරාය කියන අදහස ගත්තොත් තමා කියලා දෙයකුත් ආත්මයක් කියලා දෙයකුත් පිළිගැනීමකට එන්න සිදු වෙනවා අපිට. එතකොට ඒක සත්‍යයක් නෙවෙයි. ඒක අසත්‍යයක්. ඒක ඇති දෙයක් නෙමෙයි ඒක නැති දෙයක්. දුක අනුන් විසින් කළා කියන් පස්සේ තමාගේ ජීවිතේ වෙනම එකක්. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. තමාගේ ජීවිතේ වෙනම එකක්. අන් තවත් කෙනෙක් විසින් අපිට ආත්මයක් ඇති කරවලා තියෙනවා කියන සත්‍යකරත් එන්න සිදි වෙනවා. දුක අනුන් විසින් කළා කියනවා. එතකොට දුක අනුන් විසින් කරලත් නෙමෙයි. එතකොට ආර්ය සාමසාව මේකට ඒ දුස් පළවෙනි දුස්්‍ය අතහරින දුක තමා විසින් කළා කියන දස අතහරිනවා. මොකද සංජීවන් සංසාරේ ඒකමයි හිත, ඒකමයි ජීවය, ඒකමයි ආත්මය, ඒකමයි ශරීරය, ඒකමයි දුක කියලා අදහස. ඒක අයින් කරනවා යා. ඊළඟට අනුන් විසින් දුක ප්‍රයෝග හැදුවා කියන අදහස අයින් කරනවා. අන්නන් ජීවන් අන්නන් සරක මේ දුක අනුන් විසින් කළා කියන අදහස යකින් නැතු වෙනවා. ඊළඟට සමුනි අනුනි එකතු වෙලා මේ දුක හැදුවා කියන අදහස නැතු වෙනවා. ඊළඟට මේ දුක ඉබේ හටගත්තා කියන අදහස නැතු වෙනවා. දැන් මේ දුක තමා හටගත්තා, තමා විසින් හැදුවා කියන අදහස තිබුණා නම් එයා දන්නවා දුකට හේතුවක් තියෙනවා කියලා. නැහැ. එයා හේතුඵල ධර්ම දන්නේ නැහැ. දුක අනුන් විසින් හැදුවා කියනවා නම් එයා මොකද කරන්නේ? එයා හිතන්නේ මේ දුකෙන් මිදීමේ ශක්තිය තියෙන්නේ කොහෙද? අනුන් ළඟ තියෙන්නේ. එහෙනම් එයා දිවා රාත්‍රී යාඥා කරන අනේ මම ගලව ගන්නවා කියලා. මොකද එයා දන්නේ නැහැ චතුරාර්ය සත්‍ය කියන එක. එයා ආර්ය සත්‍ය ආර්ය සත්‍යයක දැක්මට කවදාවත් එන්නේ නැහැ. මොකද මේ චතුරාර්ය සත්‍ය දර්ශනේ එන්නේ නැහැ. අනුන් විසින් දුක හැදුවා කියන ආකල්පයක් තුළ. තමාවිසින් දුක හැදුනා කියන ආකල්පයක් තුල සස්රාග සත්‍යයක් නෑ. මොකද හේතුව? එයාට හිතා ගන්න බෑ හේතුවක් තියෙනවා කියලා මේ ඵලයක් හටගන්න. එතකොට ඒ දෘෂ්ටියක් නැතු වෙනවා ආර්ය ශ්‍රාවකයාට. අනුන් විසින් දුක හැදුවා කියන දෘෂ්ටියක් නැතු වෙනවා. තමනුයි අනුනුයින් හැදුවා කියන දුක හැදුවා කියන අදහසක් නෑ. ඉබේ දුක හැදුනා කියන අදහසකුත් නෑ. ඉබේ දුක හැදුණා නම් ඉබේම නැති වෙන්න එපා. එහෙනම් අපිට උත්සාහයෙන් කරන්න කිසි දෙයක් නෑ. දුක අර නූල් බෝලයක් ඉවර වෙලා යනවා වගේ දුක ඉවර වෙලා යනවා. ඉතින් මේ දෘෂ්ටි ඔක්කොම ඇති වෙන්නේ ආර්ය ශ්‍රාවකයාට නෙවෙයි. ආර්ය ශ්‍රාවකයාට මේ දෘෂ්ටි නැහැ. ඒ දෘෂ්ටි නැති වෙලා නම් මොකද හේතුව? එයා ක්‍රමානුකූල අවබෝධයකින් තමා ධර්මයේ සමන් සේවනය කරන නිසා. ආර්ය ශ්‍රාවකයා දුක පිළිබඳ දන්නේ කොහොමද? මේ ඉතින් ඒ මේ ඒ මේටත් කේවලස දුක්ඛ සංදස් සමුදය. මේ මුළු දුකම ඇති වෙලා තියෙන්නේ මේ ක්‍රමයට නෙවෙද කියලා ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා. එතකොට ආර්ශනාවකිය කල්පනා කරන යම් කෙනෙක් કોઈ ලෝක કોઈ හරි ඉපදිලා ඉන්නවා නම් ඒ උපත කුමක් නිසා සිදුවෙන එකද? භවපත්‍ය ආජාන. යම් කිසි ලෝකේ કોઈ හරි භවයක් තිබුණා නම් ඒ කුමක් නිසා තිබිච්ච භවයක්ද? උපාදාන පත්‍ය භව. මේලෙක કોઈ හරි උපාදාන තිබුණා නම් ඒ උපාදාන කුමක් නිසා තිබුණ උපාදානද? තණ්හා පත්‍ය උපාදාන. මේලෙක કોઈ හරි තණ්හාවක් තිබුණා නම් ඒක කුමක් නිසා තිබෙන එකද? වේදනා පත්‍ය තණ්හා. මේ ලෝකෙ කොහේ හරි විඳීමක් තිබුණා තිබුණා නම් ඒ විඳීම කොමක් නිසා තිබිච්චකද පස්ස පච්චා වේදනා එතකොට දැන් අපි එක සිංහලෙන් කිව්වොත් මේ ලෝකෙ කොහේ හරි උපතක් තියෙනවද මේ උපත කොමක් නිසා සිදුවන්නේ කර්ම රැස්වීමක් නිසා කර්ම රැස්වීමේ විපාක කරිතයි උපත සිදුවන්නේ එහෙනම් කර්ම රැස්වීම කොමක් නිසා සිදුවෙනවද මේ හැම දෙයක්ම ග්‍රහණය කර ගැනීමෙන් තමයි කර්ම රැස් වෙන්නේ එහෙනම් ග්‍රහණය කරගෙන කුමක් ආස කරපු දෙයක් තිබීම නිසා ආසකලේ කුමක් නිසාද වින්දනයක් තිබිච්ච නිසා වින්දනය කලේ කුමක් නිසාද සිත බාහිර ලෝකත් එක්ක එකතු වීම නිසා එකතු වුණේ කුමක් නිසාද ආයතන හයක් තිබීම නිසා ආයතන කුමක් නිසාද නාම රූප කියලා එකක් තිබීම නිසා නාම රූප කුමක් නිසාද සිතක් තිබීම නිසා සිත කුමක් නිසාද සකස් වෙච්ච දෙයක් තිබීම නිසා සකස් වුණේ කුමක් නිසාද අවිද්‍යාව නිසා මෙන්න මේ ආකාරය සම සම්පූර්ණයෙන්ම හේතුඵල ධමයක් නිසා දුක හටගත්තා කියන අදහස තියෙනවා මිස දුක තමා විසින් කළා කියන අදහස තියෙන්නේ නැහැ. දුක අනුමුසින් කළා කියන අදහස තියෙන්නේ නැහැ. දුක ඉබේ හටගත්තා කියන අදහස තියෙන්නේ නැහැ. දුක තමා අනු දෙන්නම එකතු වෙලා කළා කියන අදහස තියෙන්නේ නැහැ. ඔන්න බලන්න ආර්ය ශ්‍රාවකයා දුක පිළිබඳ දැක්ක. ඉතින් ඊළඟට ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මෙන්න මෙහෙම. කොහොමද? අවිද්‍යාවත්තේ වාසේ විරාග නිරෝධං අවිද්‍යාව විතුරු නැතු නිරුද්ධ වූ අවිද්‍යාව නිසා හටගන්න සකස් කිරීමක් කියෙවිද අවිද්‍යාව නැත්නම් නෑ අවිද්‍යාව නිසා හටගන්න සකස් කිරීමක් නැත්නම් ඒ සකස් කිරීම නිසා හටගන්න සිතකුත් එනං අවිද්‍යාව නිසා හටගන්න සකස් කිරීමකුත් නැත්නම් ඒ සකස් කිරීම නිසා හටගන්න සිතකුත් නැත්නම් ඒ සිත නිසා හටගන්න නාම රූපත් නැහැ යම් විදිහකින් අවිද්‍යාව නිසා හටගන්න සකස් කිරීමකුත් නැත්නම් ඒ සකස් කිරීම නිසා හටගත්තු සිතකුත් නැත්නම් ඒ සිත නිසා හටගත්තු නාම රූපක් නැත්නම් ඒ නාම රූප නිසා හටගන්න සලායතනක් නැහැ. ඒ සලායතන නැත්නම් ඒ සලායතන නැත්නම් ලෝකයට එකතු වීමකුත් නැහැ. එකතු වීමක් නැත්නම් විදීමකුත් නැහැ. විදීමක් නැත්නම් ඇලීමකුත් නැහැ. ඇලීමක් නැත්නම් ග්‍රහණය කර ගැනීමකුත් නැහැ. ග්‍රහණය කර ගැනීමක් නැත්නම් කර්ම රැස්වීමකුත් නැහැ. කර්ම රැස්වීමක් නැත්නම් උපතකුත් නෑ උපතක් නැත්තම් ජරාවකුත් නෑ මරණයකුත් නෑ ශෝකයකුත් නෑ පරිදේවිකුත් නෑ දුකකුත් නෑ දුම්නසකුත් නෑ කියලා මෙන්න මෙහෙම යා හේතුඵල ධාමක නිරෝධයක් තමයි ආර්යසාවකයන් කල්පනා කරන්නේ දැන් බලන්න හේතුඵල ධාමක නිරෝධය ගැන කල්පනා කරන ආර්යසාවක අවස්ථාව ලැබුණේ කලින්ම අර දෘෂ්ටි නැති වෙච්ච නිසා මොනවාද දෘෂ්ටි දුක තමා විසින් කරන ලදී කියන දෘෂ්ටි නැති වුණා දුක අනුහුසින් කරන ලදී කියන දෘෂ්ටි නැති වුණා දුක තනු තමන් අනු එකතු වෙලා කළා කියන දෘෂ්ටි නැති වුණා. දුක ඉබේ හටගත්තා කියන දෘෂ්ටි නැති වුණා. එහෙනම් දන්නවා එහෙනම් මෙතන තියෙන්නේ මම කියලා සැලකිය හැකි දෙයක් නෙමෙයි හේතු නිසා ඵලයක් ඇති වෙන ස්වභාවයක් මෙතන තියෙන්නේ. එහෙනම් මේ හේතු නැති කිරීම ඵලය නැති කරන්න පුළුවන් කියන එක මේ ආර්ය ශ්‍රාවකයා තමාගේ ජීවිතේ ටික ටික අවබෝධ කරගන්නවා. මේ අවබෝධයක් ආර්ශාවට ආවම ඒක තමයි ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් ප්‍රතිවේධ කළා නුවණින් අවබෝධ කළා කියලා කියන්නේ. ඉතින් මේ ආර්ය න්‍යාය නුවණින් අවබෝධ කළා නම් ඒක මොනාංගයක්ද? සෝතනපන්නාංගය. දැන් ඔන්න මතක තියාගන්න දැන් ඔන්න අපේ රටේ බානෝයි භාවනා මධ්‍යස්ථානවල සෝතාපන්න නැහැ කියලා. සෝතාපන්න වෙන අය කෙලවරක් නැහැ. මේකමට හොයලා බලන්න ඒගොල්ලන්ගේ සෝතාපන්න ස්වභාවය මොකද්ද කියලා මෙන්න මේව දන්නවද කියලා. මේ මොකෝවත් දන්නේ නැහැ. ගුරුවරයා කියනවා ප්‍රාර්ථනා කරන්න. අදිෂ්ඨාන කරන්න. මට සෝතාපන්න ඵලය ලැබේවා කියලා. ඉතින් ඒ සාගයට අන්නේ මොකක්ද කියලා. සාග හිතන්නේ මේ කායයට මොකක් හරි වෙනවාය. සිතට මොකක් හරි වෙනවාය. මේ සිතට කායයට විශේෂ අමුතු දෙයක් සිදු වෙලා නිකන් ඔය එක නොදෙනී ගිහිල්ලා ඇරිලා වගේ. එක ගැස්සිලා ගිහිල්ලා ඇරිලා වගේ වෙන එකක් කියන. එතකොට මේ ලෝකෙ එකපාරට ක්ෂණයකින් වෙනස් වෙනවායි. මේක තමයි පුසජන භාවයේ ඉක්ම යන සෝතාපන්නකම කියලා තමයි මේ ධර්මයේ පිළිබඳ පැහැදිලි දර්ශනයක් නැති ගුරු උරු විසින් ශ්‍රාවකයන්ට දෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන එක හා ප්‍රති වෙනස් එකක්. දැන් බලන්න උන්න අපි මේ කතා කළේ මේ අපි කවුරුත් මේ අප්‍රමාණ ගෞරවයෙන් අදහන බුදුහාමුදුරුවෝ ධර්මය ගැනයි. ඉතින් උන්වහන්සේ මේකදී අනාථ පින්ඩික සිටුමාට වෙනනම් මෙන්න මේ විදිහට අනාථ පින්ඩික සිටුමාට කියන මේ වගේ පංච වීර පහ සංසිඳුන මේ වගේ සෝතාපට්ටි අංග හතර තියෙනවා නම් මේ වගේ ආර්ය න්‍යාය Tamanට අවබෝධ නම් මේ හේතුඵල ධර්ම Tamanට අවබෝධ නම් මොකද්ද සිද්ධවන්නේ? චතුකු ගහපති අරීසාවකස්ස මේ යම් යම් කලක මේ ගෘහපතිය ඒ කියන්නේ අනාථ පිඬුසිතුමාට කියන ගෘහපතිය ආර්ය ශ්‍රාවකයාට ඉමානි පංච බයානි වේරානි රූප සංකානි මේ බය ඇතිවන කරුණු පහ සංසිඳානයි ඉමේ සති සෝතාපට්ඨියන්ගේ සමන්නාගතෝ ඉවේ කලින් කියපු සෝතාපට්ඨියන් හතරෙන් යුක්ත නම් අයමස්ස අරියෝ ඥාය පඤ්ඤා සුනිතෝ සුප්පටිවිද්දෝ ඌට මේ ආර්ය න්‍යාය මනාකොට ප්‍රඥාවෙන් අවබෝධ වෙලා නම් සුආකංකමානෝ එයා කැමති නම් අත්තනාව අත්තානම් ව්‍යාකරයේ තමන්ම තමන් ගැන කියනවා කොහොමද කියන්නේ කීන නිරයෝමි නිරේක්ෂය වුණා කීන තිරච්ඡාන යෝනි තිරිසං යෝනි ක්ෂය වුණා කියන පෙච්චවිසයෝ ප්‍රේත විශේෂේ වුණා. සීනාපාය දුක්ගති විනිපාත අපාය දුක්ගති විනිපාතේ වුණා. සෝතාපන්නව හමස්මි ආර්ය මාර්ගයේ ස්ථමන කෙනෙක් වෙමි. අවිනිපාත ධම්මෝ නොවැටෙන ධර්ම ඇත්තෙක් වෙමි. නියතෝ සම්බෝධි පරායනෝ ඒකාන්තයෙන් නිවන් අවබෝධ කරනවා කියන අදහසට තමන් තමන් ගැන එනවා. දැන් එතකොට අපිට පේනවා යම් කිසි කෙනෙක් නිරේ යම් යම් කිසි කෙනෙක් තිරිසන් යෝනියට වැටෙන්නේ යම් කිසි කෙනෙක් പ്രേත ලෝකයට වැටෙන්නේ යම් කිසි කෙනෙක් අපාය දුර්ගත විපාතයකට වැටෙන්නේ කුමක් අවබෝධන කිරීමෙන්ද චතුරාර්ය සත්‍ය පිළිබඳ දර්ශනය දැන් මේ කතා කරන්නේ චතුරාර්ය සත්‍ය ගැන චතුරාර්ය සත්‍ය පිළිබඳ දර්ශනය අවබෝධ වීමක් නැතිව ආත්ම දෘෂ්ටියේ බැස ගැනීම නැමැති හේතුව තමයි සතර අපාය කියන එක සකස් වෙලා තියෙන්නේ ඒතර යම් කිසි කෙනෙක් තමාගේ සිතෙන් ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වුණා නම් මේ ආකාරයට ප්‍රතිසම්පාදය අවබෝධ කරගෙන ඊළඟට තමාගේ සිතෙන් ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වීම නිසා මොකද වෙන්නේ යාට සීලබ්බත ඒ කියන්නේ සීල ව්‍රත සීල කියලා කියන්නේ දැන් අපි ඉගෙන ගේවල් ව්‍රත කියලා කියන්නේ පුරුදු කරන දේවල් දැන් අපේ රටේ ව්‍රත කියනවා අඩුයි ඉන්දියාවේ ව්‍රත කියනවා කියනවා ඉන්දියාවේ කියන ව්‍රත තමයි හැම මාසෙම 11 වෙනිදාට බත් කන්නේ පල්තුරු විතරක් කනවා රසයක්. ඊළඟට සම සමහර අය හැම අඟහරුවාදම උදේට කිරි විතරයි බොන්නේ. ඒකම රසයක්. සමහර ඉන්නවා මේ ඉස්සරහට යනකට බැරි වෙලා කලයක් අරන් ගෑනි විකිනි කියනවා තව හැරලා යනවා. රස. මේව තමයි ජීවිතේක අවබෝධ වෙන්න උපකාර වන දේවල් කියලා ග්‍රහණය කරගත්තු රස. නමුත් සීලයක් කියලත් ඒගොල්ලෝ යම් කිසි දෙයක් කතා කළේ නැහැ. ඉතින් මේ සීල බ්‍රත කියන දෙක සාර වශයෙන් ගන්නෙ නෑ සෝතාපන්න ශ්‍රාවකය. මොකද යා ඒ සීල බ්‍රත දෙක සාර වශයෙන් ගන්නෙ නැත්තේ. යා ඊට වඩා සාරයක් දන්න නිසා. ඊළඟට විචිකිච්ඡා විචිකිච්ඡා කියන්නේ සැකයක් හැමතිස්සෙම කියනවා Tamanට මොකක්ද කරන වැඩ පිළිවිල කියලා දන්නේ නැහැ. හැම වෙලාවෙම සැකයි. මම කිව්වේ දැන් දෙවියෝ ගැන දෙවියන්ට යාඥා කර කර ඉන්න කෙනාගේ අතින් වරද්දක් සිදු වුණොත් එයාට ඊපස්සේ සැකයක් කියනවා මට දෙවියෝ දඬුවමක් දෙයිද? මාව සිද්ධෝගිනි ස්ථානයට එක්කන් යන්නේ නැතුව මාව දේවත්වයට එකඟ වෙතු මා නිරේට හෙලයිද කියන හැම කිසිම සැකයෙන් ඉන්න ඕනේ. මොකද හේතුව අමාට ධර්මයක පිළිසරණක් ඒ අදාන ඇදහිම තුර නැති නිසා. දැන් ওই සායි බාබා දාන අයට තියෙන්නේ. එයාට සැකයේ මුල් කොට ඒක තියෙන්නේ. එයා හැමතිස්සෙම සැකයේ මුල් කොට ගෙන ඉන්නේ. මොකද හේතුව එයා ජම්පිට බලාපොරොත්තු වෙන්නේ. එයාගේ. ඒ බලාපොරොත්තු වෙනදී Tamanගේ සුදු වරදක් හරි වෙච්ච ගමන් ඒක නොලැබී යයිද කියලා හැමතිස්සෙම සැකයක් තියෙනවා. නිබඳ සැකයක් බුදුරජාණන් වහන්සේ සාවකයකට නැහැ. මොකද එයා දන්නවා තමා තමාට පිළිකරණ කරගෙන Taman විසින් මේක කරන්නේ. ඊළඟට එයා දන්නා මේකන ආත්මයකුත් නැහැ. මොකද හේතුව මේකේ හේතුඵල ධමයක් තියෙනවා. තමා කරපු දේකුත් තමා විසින් දුක කළා කියන එහෙනම් මම තමයි දුක හදලා තියෙන්නේ. එහෙම එකක් බුදුහාමුදුරු පින්නන්නේ හේතුව නිසා ඵලයක් හටගන්න නිසා තමයි හේතුව නැති කරන්න පුළුවන්. ඉතින් ඒකට උන්වහන්සේ පෙන්නනවා මුලින්ම පෙන්නා ඒකට අපිට උවමනාන කරන දේ තමයි ශ්‍රද්ධාවනේ. දැන් උන්වහන්සේ පෙන්නවා ධර්මය අවබෝධ කරගන්න අයට මූලික ලක්ෂණ හයක් ඕනයි. මේ මොකද මූලික ලක්ෂණ හය? ධර්මයේ ඇසීමේ කැමැත්ත තියෙනවා. ඒක තමයි ධර්මය අවබෝධ කළ යුතු කෙනෙකුට තියෙන මූලිකම ලක්ෂණය. ඊළඟට ඒකට කියන සුසුසති ධර්මයේ ඇසීමේ කැමැත්ත තියෙනවා. ඊළඟට සෝතං ඕදහති ධර්මයට හොඳට කන් යමාගෙන ඒ ධර්ම අසාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි එක. අඤ්ඤා චිත්තං උපත්ත වේටි මේ කර්ම මේ අහන කාරණේ අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින් අහන්න ඕනේ. අත්ථං ගන්නා ඊළඟට ඒ වමනා කරන අර්ථයේ සිටී දරා ගන්න. අනත්තං විඤ්චති වමනා නැතිදී අතහරිනවා. ඊළඟට අනුලෝමිකාය කාන්තිය සමන්නාගතු. ඒ අවබෝධ කරගත් අසුදී දරුදී Tamante ගලපලා බලමු. මෙන්න මේ ලක්ෂණ ටික Taman ගාව තියෙනවා නම් මේ කරුණ 6 ධර්ම දකින්න පුළුවන් දැන් වර්තමානයේ අපිට මුණ ගැහිච්ච බොහොම දෙනෙක් මම අර්ථාන්නාගත එකක් කතා කරලා තියෙනවා මුණු විලක්ෂණ හය නැහැ. ඒකෙන් නම් දැන් අපිට පරණායේ ධර්ම ගැන කතා කරන්න එනවා. ඒ අය කතා කරන්න ඇවිල්ලා අපිත් එක කතා කරනකොට ඒ අය සලකන්නේ අපි මේ කියන්නේ අපේ එකක් කියලා. මේක බුදුහාමුදුරන්ගේ එකක් නෙමෙයි. මේක මේ හඳුරු කියන එකක්. ඒකට එයාටත් තියෙනවනේ කියන්නේ මටත් එකක් තියෙනවා කියලා. එයාත් ඉතින් මොකද කරන්නේ? අරුන්කම් දෙන අතර ඒක දානවා. එයා යාත. ඒ සොන්නසෝම නෑ මෙහෙම වෙන්නේ කියලා එයා දාන වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අරුන්කම් දීමක් නෑ. එතකොට එයාට තියෙන්නේ බණ ඇසීමේ කැමැත්තක් නෙමෙයි. තමත් දන් ධර්ම සාකච්ඡාවකට එල තමන් දන්න බව හුවා දැක්වීමක් කියන්නේ. බණ ඇසීමේ කැමැත්තක් නෙමෙයි. බණ ඇසීමේ කැමැත්ත ගැනීම එකක් නෙමෙයි. බණ ඇසීමේ කැමැත්ත කියන්නේ දැන් දැන් මම මේ පිළිබඳව කවුරුත් මේ බණ ඇසීමේ කැමැත්තෙන් ඉන්නේ. මේව නෙමෙයි. සමහරු ඉන්න ධර්මය ගැන හොයන අතරින් කතා දාන. ඔක කොහොම නෙමෙයි. ඔක මෙහෙම වෙන්නේ කියලා දාන කතාව. ඒ කියන්නේ යාර බණ අහන්න නෙමෙයි ඕනේ. බුදුහාමුදුරුවෝ මොකද්ද වදාළේ කියන එක අහන්න නෙමෙයි යාට ඕනේ. තවරුත් යමක් දන්නවා කියලා කියන්නයි ඕනේ. මේ පිළිසතන අද වැඩි. මේ බේලා මට මතකයි පහුගිය දවසක වයසක මිනිස්සෙක් ආවා. ඇවිල්ලා කිව්වා මාත් එක්ක හාමුදුරනේ බණ කියන්නේ කිව්වා. සක්මන්ක හොඳයි කියලා. මම ඉතින් මේ කිරුමේ බුදුහාමුදුරුවෝ පෙන්නලා කියලා මේ හැම දෙයක්ම සිදුවන්නේ යම් කිසි කාරණාවක් නිසා. හේතුවක් නිසා ඵලයක් හටගන්න එකක් කියන විධාන ගන්න. නෑ නෑ. හේතු නැතුව ඵල හටගන්නවා කියන්නේ. මම කොහේ නම් ඔය ඒක ගාගෙන යන්නේ. ඉතින් මම නැගිටලා ආවේ. මම කොහේ හේතු නැතුව ඵල හටගන්න ස්වභාවය හොයාගෙන ඔහේ යන්නේ. මම හේතුත් එක්ක ඵල හටගන්න ස්වභාවය දකින්න යන කෙනෙක්ට අපි ඉතින් මේක දැන් කතා කරගන්න බෑ. මෙතනින් අපි නවත්තමු කියලා. මේ නාටි 100 කෙනෙක්. එතකොට බලන්න ඉතින් ඒ සමහරට ඒ 100 හිත නැති ඒ 100 මොනවා හරි කල්පනා කරලා කල්පනා කරලා ගත්ත කාරණේ. එතකොට ඒකෙන් තේරෙන්නේ මොකද්ද විමුක්තියක් සොයන කෙනෙකුට උමනායි අර බුදුහාමුදුරන්ගේ කාලෙත් එහෙමයි. දැන් බුදුහාමුදුරන් කාලේ එක තැනක් තිබුණා. මේ මජ්ක්‍ධිම නිකාය එක දේශනාවක් තියෙනවා මේ. එයා මේ ඇත්ත හරි අස්සය හරි පුරුදු කරන තරුණේ. මේ තරුණයා බුදුහාමුදුරුවෝ ටික කතා බහ කරනවා. යෙදෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ටික කතා කරනවා. ටිකක් වෙලා කතා කර කර ඉන්නවා. දැන් බුදුහාමුදුරුවෝ එකක් කියන එකට මෙයාත් ඉතින් ඒකට ගැළපෙන උත්තරයක් දෙනවා. අහුම්කම් දීමේ අවශ්‍යතාවය නෑ මෙයාට. එයා බාගෙට කතා කරලා ගියා. බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කරන් දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ ඉතින් විසුණුහන්ට කියනවා බලන්න මහන්නේ අර යම් තරුණයක් පේනවාද කියලා. පේනවා බාගෙට. එයා තමයි කතා කර කර කියන්නේ මේ කතාව අවසන් වෙනකන් එයා සෝතාපන්න. එතකොට හරි මේ සූත්‍රය කියන එකට හරි හිතට දුකක් ඇති වෙනවා. මේ මනුස්සයාට කොච්චර ලැබිච්ච භාග්යයක්ද මේ මනුස්සයා මේ නැති කරගෙන තියෙන්නේ. එයා තව ටිකක් කතා කරගෙන හිටියන සෝදාපන්න වෙනවා. ඉතින් ඒක අර උදාහරණ මජ්ක්‍ධිම නිකාය සූත්‍රයේ තියෙන. ඒ කියන්නේ එතකොට තේරෙනවා අර ඌමනා ලක්ෂණය යාත් තිබුණේ නැහැ. අයි තමාට ඒක ගලපන ඊළඟ නමුත් බුදුහාමුදුරුවෝ සමහර ශ්‍රාවකයෝ එහෙම නෙමෙයි. සමහර මිනිස්සු සුළු දෙයයි බුදුහාමුදුරු ප්‍රකාශ කරන්නේ. එයා ඒක සම්පූර්ණයෙන්ම තමාට ගලපන ගලපන අවබෝධයක් කරගෙන තමාගේ දෘෂ්ටි චිතෙන් අයින් කරගෙන බුදුහාමුදුරුවම සරණ ගිහින් ධර්මයක් සරණ ගිහින් විශාල පරිවර්තන එක ක්ෂණයකින් කරගන්නවා. අර කුසලතාව වැඩිච්ච එක්කෙනා. ඒක වැඩිච්ච නැති එක්කෙනාට දැන්. අදටත් ඉතින් ඒකෙන් තමයි. ඉතින් ඔන්න බලන්න දැන් අපිට තේරෙනවා යම් කිසි කෙනෙක් අපායগামী වෙනවා නම් මේ අපායগামী වෙන ප්‍රධානම හේතුව ආත්ම දෘෂ්ටිය. එතකොට බලන්න සිතක දැඩිව ගන්න අදහසක් Taman සාංශාරික වශයෙන් කොච්චර බලපෑමක් ඇති කරනවද? අපාය පැත්තට දාන කිසි වැඩක් තියනවද ජීවිතේ? යම් කිසි මිනිසෙකුට සතෙක් වෙන සිදු වුණොත් වැඩක් තියනවද මේ ජීවිතේ නේ? ප්‍රේතෙක් වෙන සිදු වුණොත් වැඩක් තියනවද මේ ජීවිතේ? ලැබු මනුස්සාත්ම වැඩක් තියනවද? නිරේට වැටුණොත් ලැබු මනුස්සාත්ම වැඩක් තියනවද? ඔක්කොම ඉවරයි. කාපුවා බීපුවා ඉවරයි ඉගෙන ගත්තා ඉවරයි. ගොඩනගපු ජීවිතේ ඔක්කොම විනාශයි. කිසි දෙයක වැඩක් වැඩක් වටිනාකමක් නැහැ ඉතින් අපිට තේරෙන පුතඥ මානසික මට්ටම එහෙම එකක් මේ ලෝකේ ජනාධිපති වුණත් චක්‍රවර්ති රජෙක් වුණත් වැඩක් නැහැ පුතඥ මානසික මට්ටමෙන් අපිට ඉන්න සිදු වුණා ඒ ඒක විතරම අපායගාමී විදිහට තමයි සකස් වෙනවා කියලා තියෙන්නේ ඇයි හේතුඵල ධර්ම දන්නේ නැහැ. පැහැදිලි ලෝකයේ පිළිබඳ ඇත්තක්, තමාගේ ජීවිතය පිළිබඳ ඇත්තක් දන්නේ නැහැ. සක්විති රජ වෙනස් වැඩක් නැහැ. ඇයි සක්විති රජ කියලා හිටපු එකනේ. දැන් මේකින් බුදුහාඳුරු පෙන්ලා තියෙනවා සක්විති රජතුමා සක්විති රජේ රාජ්‍ය කළා ඉවර වෙලා ස්වර්ගේ යනවා ස්වර්ගේ ගිහිල්ලා කාලයක් ඉඳලා ආය අපායට වැටෙනවා. එතන තියෙන සක්විති රජු. ඊළඟට බුදුහාඳුරු කියනවා මේ බුදුහාඳුරුගේ ශ්‍රාවකෙක් පැවිදි ශ්‍රාවකෙක් මේ මලමිනි උතා පුරුදි වලින් මහපොත් වස්ත්‍ර කැබලි චූරු කරලා අඳගෙන මැටි පාත්‍රයක් අතට අරගෙන අනුන්ගෙන් ලැබෙන කෙනෙක් ආහාරයක් වළඳලා ගහක් යට හෝ ගල් වෙනකෝ දුකසී කල් ගෙවනවා උන්වහන්සේ ශ්‍රාවකේ. සක්විති රජු වර සක්විති රජකම් කළ ස්වර්ගයේ ගිහිලා අපායට යනවා. නමුත් උන්වහන්සේගේ අර මලමිනියෝ තාපුරෙද්ද සිවුරු මහලා පාත්‍රයක් අරගෙන ගහක් යට ජීවත් වෙච්ච භික්ෂුව ඒ කාරණේ නිසා හෝ කිසිම දවසක අපායට යන සෝතාපන්න වෙච්ච භික්ෂුව කිසිම දවසක අපායට යන්නේ නැහැ. බලන්න වෙන සම්පූර්ණ. නමුත් අතනදී මොකද දැන් අපිට ලෝක පේන්නේ tikai අපිට පේන්නේ මේ ජීවිතේ පේන ටික විතරයි. සමහර විට දැන් ලොකු නායකයෙකු දැක්කම සමහර මිනිස්සුන්ට හිතෙනවා අනේ මේ වගේ කෙනෙක් වෙන්න මට පුළුවන් කොච්චර සංසාරේ කියලා හිතෙනවා ඇති මේ මනුස්ස ස්වභාවයේ හිතෙනවා එහෙම. නමුත් දන්නේ මේක කොච්චර අනතුරුදායකද කියලා. දැන් අපි මේ ජීවත් වෙන ස්වභාවය අපිට කියන්න බෑ. අපි මේ ජීවිතේ කොවිල හරි මැරිලා ගියොත් එහෙනම් අපි අපේ ජීවිතය අපේ හිතට රැස්සන දෙන්නේ. අපේ කයට, අපේ වටපිටාවට, අපේ නම්බුවට අදාළ කොච්චර භෞතික දේවල් තිබුණත් වැඩක් නැහැ. අපි සිතෙන් අපි ජීවිතයේ ඇත්තක් දැකලා නැත්තම්. ඒකයි මේ බුදුහාමුදුර වදාළ මේකේ බුදුහාමුදුර ලක්ෂණ පෙන්වපු තැනක් තියෙනවා මේ ආරි ශ්‍රාවකයා ඇත්ත මේ සතරම මේ ලෝකේ යම් දෙයක් වෙනස් වෙන්න පුළුවන්. මොනවද මේ පඨවි ආපෝ තීජෝ වායෝ කියන සතර මහා ධාතුකින් හටගත් දේවල් වෙනස් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒවා වෙනස් වුණාට පස්සේ ඉවෙන් නොඑක් නොඑක් දේවල් සිදු වෙනවා. ඒ කියන්නේ දැන් හොඳට දැක්ක වහිනවා. නමුත් කාලෙකදී ඒක හොඳටම පායනවා. එහෙම නැත්නම් මහා කම්පා ඇති වෙනවා. ජල ගැල්ම ඇති වෙනවා. මේ වගේ සතර මහා ධාතුන් මේ ලෝක වෙනස් වෙන්න පුළුවන් කියලා තියෙනවා. නමුත් චතුරාර්ය සත්‍ය දර්ශනීයට පැමිණි ආර්ය ශ්‍රාවකයාගේ දර්ශනය නම් වෙනස් වෙන්නේ නැහැ කියලා. ඇයි ඒ? ආර්ය ශ්‍රාවකයාගේ දර්ශනය ආයි සම්බන්ධ වෙලා තියෙන කුමක් එක්කද? සතර මහා ධාතුත් එක්කද? නැහැ. බුද්ධිමය අවබෝධයක් එක්කයි. නුවණත් එක්කයි. ඒක හැමතිස්සෙම තමාතුල පවතින එකයි. තමා සීකර තනින් තමන්ට ඒකත් ඉතින් තමන්ට තේරුම් ගන්න පුළුවන් මේ හේතුඵල ධර්ම මොකක්ද කියලා. මේ තියෙන්නේ මානෙනි මෙතින මහණෙනි යම් කෙනෙකුට ඔබ අනුකම්පා කරනවා නම් මිත්‍ර හෝ ඥාති හෝ සහලී ඥාති යම් කෙනෙක් ඔබේ ඔබේ අදහස් ඇහුම්කන් දෙනවා අය හිතෙනවා නම් ඔබ වුන්ට මේ සෝතාපට්ටි අංග හතර සමාදන් කරවිය යුතුයි. මේ සෝතාපට්ටි අංග හතරේ පිට විය යුතුයි. කවර සෝතාපට්ටි අංග හතරකද යම් ඒ භාග්‍යතුන් වහන්සේ යුතුයි ಗುಣ දැන පැහැදීමේ සමාදන් කර යුතුයි දැන් ධර්මයේ සංගතත් නිකුත් පැහැදීමේ සමාදන් කර යුතුයි මහණෙනි පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ යන මේ සතර මහා භූතයන්ගේ වෙනස් බවක් සිදුවන්නේ එහෙත් යම් යම් ආර්ය ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණදැන පැහැදීමෙන් යුතුයනාද ඒ වෙනස් නොවේ. අන්න බලන්න වෙනස. කෙලේ හතර කියනවා. ඉතින් මේකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගැනීම උන්වහන්සේ පෙන්වලා තියෙන හැම තැනම උන්වහන්සේගේ ශ්‍රාවකය ගැන මේ ඔය සෝතාපට්ටි අංග හතර ගැන තියෙන වෙන පින් ගඳ කියන වචන උන්වහන්සේකට පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට උන්වහන්සේ පාවිච්චි කරලා තියෙන දේව පදේ දෙව්ලෝ යන පාර පුණ්‍ය ගංගාව ඊළඟට තියෙන අසංකේය කියලා ගණන් කරන්නේ නැහැ කි. පුණ්‍ය ගංගාවක් Taman හිමි වෙනවා කියලා කියනවා. මේ සෝතාපට්ටි අංග හතරේ Taman විසිත පිළිතුර ගැනීම. දැන් ඊළඟට මේක තියෙනවා මේ බලන්න. චතුහි වික්කවේ ධම්මේ සමන්නාගතු අරේසාවතු. මහණෙනි මේ සෝතාපට්ටි අංග හතරේ හතරින් වික්තාරේසාවතිය අඩ්ඩෝ මහා ආඩ්‍ය මහා ධනෝ මහා ධන සම්පන්න කෙනෙක් මහා භෝග මහා භෝග සම්පන්න කෙනෙක් මහා යසෝ මහා යසවන්තයෙක් කියලා කියන්න පුළුවන් එතන මෙතන උන්නස් ධනය කියලා තිනුනේ ඒක සද්ධාවට ඒ තෙරුවන් කෙරේ තියෙන සද්ධාවයි තමයි සීලය සද්ධා ධන සීල ධන කියන මේක තමයි උන්නස් ධනෙ මහා අඩු මහා ධනෝ මහා භෝග මහා යසෝ කියලා කියන්න පුළුවන් යාට ඉතින් මේ මේකේ බුදුහාඳුරු එක තැනක තියෙනවා ඔන්න බුදුහාඳුරගෙන් අහනවා නන්දිය කියන සාක්‍ය අහනවා නන්දිය කියන්නේ බුදුහාඳුර ඥාති කෙනෙක් කියන සාක්‍ය අහන මේ යස්සේව ලුකෝ බන්ති අරියතාවකස තත්තාරි සෝත්තා පත්‍යං පත්‍යං ගානි සබ්බේන සබ්බං සබ්බතා සබ්බන්න සෝ එවනුකෝ බන්ති අරියතාවක සමාධියාරේ භාග්‍යතුන් වහන්සේ යම්කිසි ආර්ය ශ්‍රාවකයෙකුට මේ සෝතාපට්ටි අංග හතර සියලු ආකාරයෙන්ම සියලු ලෙසින්ම නැතිනම් එම් සෝතාපට්ටි අංග හතර යම් ශ්‍රාවකයෙකුට නැත්නම් ඒ ශ්‍රාවකයා ප්‍රමාදයෙන් කටයුතු කරන කෙනෙක් කියලා කියන්න පුළුවන්ද කියලා අහුවා. බුදුහාඳුරු පිළිතුරු දෙනවා යක්ෂකෝ නන්දිය චත්තාරි සෝතාපට්ටි අංගානි සබ්බේන සබ්බන් සබ්බතා සබ්බන් යම් නන්දිය යම් මාරේ යම් කිසි කෙනෙකුට මේ සෝතාපට්ටි අංග හතර සියලු ආකාරයෙන් සියලු ලෙසින්ම නැතිනම් තමහම් බාහිර පුදුජන පක්කේ චිතෝ දදාම එයා බුදුහම ශ්‍රාවකෙක් නෙවෙයි තමහම් බාහිර පුදුජන පක්කේ චිතෝ දදාම එයා බාහිර පුදුජන පක්ෂයේ සිටින කෙනෙක් කියලා බුදුහම කියනවා ඊළඟට වදාරනවා අතුචනම් කී යත ආරීසාවක සමාද විහාරී කියව හෝති අපමාරිය හෝති සංසුනායි නමුත් නන්දිය යම්සේ ආරසාවක ප්‍රමාදයෙන් කටයුතු කරයිද යම්සේ අප්‍රමාදීව කටයුතු කරයිද මේ දෙකේ වෙනස අහන්න කියලා කියනවා කෙසේද නම් කී ආරීසාවක සමාද විහාරී කොහොමද නම් කී ආරසාවක සමාද වූ කෙනෙක් වෙන්නේ ඉදනම් කී ආරීසාවක බුද්ධි බුද්ධේ අවච්ඡප්පසාදීන සමන්නාගතෝ ආර්ය ශ්‍රාවකයා බුදුන් කෙරෙහි අවිච්ඡ ප්‍රසාදී සමන්නාගතයි. ධර්මයේ කරත් අවිච්ඡ ප්‍රසාදී සමන්නාගතයි. සංඝයා කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතයි. ඒ කියන්නේ තමන් හොඳ සීලයකුත් රැකෙනවා. සෝ තේන බුද්ධේ අවිච්ඡ ප්‍රසාදයෙන් සන්තුෂ්තු. එයා මේ තමාගේ ශ්‍රද්ධාවෙන් සෑහීමකට පත් වෙලා සතුටු වෙලා ඉන්නවා. නෞත්තරින් වායමති දිවා පවිවේකාය රක්කින් පටිසල්ලානයි. එයා උත්සාහ කරන්නේ මේ සමාධිය වඩා ගන්න. දැන් සෝතාපට්ඨ වෙච්ච කෙනා වා උත්සාහ කරන්නේ සමාධිය ඇති කරගන්න. තස්සේවම් පමත්තස්ස විහෙරතු පාමුජ්ජන්න නපෝති. මෙසේ සමාධිය වඩා ගැනීම පිණිස උත්සාහයක් නොකරන නිසා යාට ප්‍රමුඛිත භාවයක් නැහැ. දැන් තුනනවා සීකර කර සනසිල්ලක් ලබනවා. නමුත් යාට ක්ලේශයන්ගෙන් පීඩා විඳින නිසා ඒක සිටේ සමාධියකින් පාමයක් කළා නැහැ. ඉතින් මොකද වෙන්නේ? පාමුජ්ජන්න හෝති ප්‍රමුඛිත භාවයක් නැහැ. පාමුච්චි අසති පීති නොවති ප්‍රමුදිත භාවසත නිසා සතුටක් පීටි ආසති පස්සත් දිනවලි පීටයක් නැතිසක් කායික මානසික සැහැල්ලුවක් නැහැ පස්සද්ධිය ආසති දුක්ඛං වේරි කායික මානසික සැහැල්ලුව නිසා දුකෙන් ඉන්නවා දුකිනෝ චිත්තං සමාධිය දුකින් ඉන්නකොට චිත්ත සමාධිය වෙන්නේ නැහැ අසමාහිතී චිත්ති ධම්මා නපාසු භවಂತಿ අසමාහිත සමාධියක් නැති චිතෙන් ඉන්නකොට යාට ධර්ම කාරණා වැටෙන්නේ නැහැ ධම්මානං අපාස් භාව ධර්ම කාරණා නොවැටෙන නිසා පමාද විහාරිච්චේව සංසං ගච්ඡති ප්‍රමාද විහාරේ කෙනෙක් කියලා කියනවා. කොහොමද අප්‍රමාදී විහාරය වෙන්නේ? ඔන්න තියෙනවා කතංච බික්කි වරිතාවකෝ අප්‍රමාදී විහාරය. කොහොමද අප්‍රමාදී විහාරය වෙන්නේ? යා ඔන්න එයාට තියෙනවා සෝතාපට්ටි අංග. මෙයාට ඒක මොකද වෙන්නේ? තේන බුද්දේ සෝ තේන බුද්දේ අවිච්ඡ ප්‍රසාදේන සම්තුත්ත්වය ඒ බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙන අවිච්ඡ ප්‍රසාදයෙන් සත්‍යයන්කට පත් වෙන්නේ නැහැ. උත්තරින් වායමති දිවා පවිවේකාය රක්කින් පටිසල්ලාන. එයා වා උත්සාහ කරනවලු. දවල් කාලේ රාත්‍රී කාලෙත් හැකිපමණ සමාධියක් වඩා ගන්න. තස්ස ඒවං අපමත්තස්ස විහෙරතු පාමුද්දං ජායති. මේකේ වාසී කරනකට ප්‍රමිත බව ඇති වෙනවා. ඒ කියන්නේ එක්ක අනිත්‍ය වඩනවා, එක්ක මෛත්‍රී වඩනවා, මේ මොනවා හරි ධර්ම කාරණාවක් වඩනවා. පමුදිසත් පමුදිතස්ස පීති ජායති ප්‍රමුදිත වීම නිසා පීති ඇති වෙනවා පීති මනස කායෝ පස්සම්පති ප්‍රීතිය නිසා කාය කාය සංසිඳෙනවා පස්සද්ද කායෝ සුඛං වේදිය මේ කාය සංසිඳීම නිසා සැපයක් විඳිනවා සුඛං සුඛිනෝ චිත්තං සමාධිති සැපේ නිසා සිත සමාධිගත වෙනවා සමාහිතී චිත්ති ධම්මා පාස්ව සමාහිතී චිත්ත ඇති කිනාට ධර්ම අවබෝධය වෙනවා ධම්මානම් පාසු භාවා අප්‍රමාද විහාරිච්චේ සංකංග ධර්මාභෝධිය කියන නිසා යාට එයා අප්‍රමාද විහාරය කියන කියනවලු. ඔන්න දැන් මම අද කියා දුන්න සම්පූර්ණයෙන්ම මේ අනාථ පින්ඩික සූත්‍රය අනාථ පින්ඩික සිටුමාට බුදුහාමුදුරුව වදාළදී සෝතාපට්ටියංග අර පංච වේරබය සංසිද්ධ වීමයි සෝතාපට්ටියංග හතරයි ආර්ය න්‍යාය ප්‍රතිසමුප්පාදී අවබෝධ කරගන්නේ කොහොමද කියන එක දැන් හෙට මේ පටිච්ච සමුප්පාදය අපි අවබෝධ කරගන්න කොහොමද කියන එක ගැන අපි හිත කතා කරමු. එහෙනම් දැන් ඉතින් අපි අද මේ මොන වේලාවක් ධර්මයේ සෝනේ කියලා මේ ධර්මය අහලා අපි හැමදෙමකටම සංසාර දුකින් සතර දුකින් මිදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා